ප්‍රශ්න ටිකකුත් තියෙනවා. දුක්ඛ සත්‍ය පිළිසෙන දැකීමට උත්සාහ කිරීමෙන් ගෙවියන්නේ සංජය සත්‍ය වන නිකාන්ති තණ්හාව නේද? පංච එතකොට දුක්ඛ සත්‍ය පිළිසෙන දැකීමට උත්සාහ කිරීමෙන් ගෙවියන්නේ සංජය සත්‍ය වන නිකාන්ති තණ්හාව නේද? ඔය දුක්ඛ සත්‍ය පිළිසෙන දකින්කොට ජීවනයේ මූලාවකදීම සමුදේ සත්‍ය සමුදේ සත්‍ය ඇති කරගන්න පිළිපන්න තැනක් නැති වෙනවා දුක්ඛ සත්‍ය පිළිසිඳ නොදන්නාකම මතයි සමුදේ සත්‍ය පිළිටා සිටින්නේ එතකොට ඒක තමයි නිකාන්ති තණ්හා කියලා කියන්නේ හැම වෙලාවකදීම දුක් වූ ස්කන්ධ ධර්මතා ටික දුක හැටියට නොදන්නාකම නිසා නැතිනම් විපාකයේ විපාක නව කර්ම ටික හැම වෙලාවකදීම ඒ මට්ටමේ ඇති කරගන්න තණ්හාව පංච ප්‍රාදානස්කන්ධය හසුනවන එතකොට අපිට කතා කළ විදිහටම ඇහැ රූප දෙකේ අනාශිකාරයෙන් උපදවන මානසිකාරයේ තුල උපද්දවන මුල තුල උපද්දවන උදේවැය දක්වා නොනටයි කෙලස් දුර වෙන්නේ එකයි සතර සතිපට්ඨාන ධම්මානුපස්සනාවට පෙන්වනකොට ධම්මානුපස්සනාව තුළ ස්කන්ධයන් දක්නා නොවන ආයතන දක්නා නොවනත් මේ ඔක්කොම ධම්මානුපස්සනාවට පෙන්වනවා. මේ ඔක්කොම ධම්මානුපස්සනාවට පෙන්වනකොට හැම වෙලාවකදීම ඊට යටින් නැවත පෙන්නවා සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා කියලා උදේ වය දක්නා නෝන වෙනම පෙන්නවා එතකොට පංචපාදානස්ක පංචස්කන්ධ ස්කන්ධ ටික දකින්න නෝනක් වෙනවා උදේ වය දක්නා නෝනක් වෙනමත් ඇයි පෙන්වන්නේ අතන හේලාවකදීම සම්මස්සන යාමේ සම්මර්ෂණය කරන මෙනෙහි කිරීම මානසිකාරය එතකොට උදේවැය දක්නා මෝන ගැන කතා කරනකොට එතන හැම වෙලාවකදීම උදේවැය දක්නා මෝන. එතකොට මේ උදේවැය දක්නා මෝනෙන් තමයි හැම වෙලාවකදීම ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරන බව ඇති කරන්නේ. එතකොට ධම්මානුපස්සනාව වඩන කෙනාට ඇති වෙන උදේවැය දක්නා මෝනෙත් ස්කන්ධ ධාතු ආයතන ටික ගැන මෙනෙහි කරන කෙනා ඇති කරගන්න උදේවැය දක්නා නුවණ කිසිම වෙනසක් නැහැ. උදේවැය දක්නා නුවණ එකම තැනිනුයි පනවන්නේ. ඒකට තමයි මාර්ග සත්‍ය කියලා කිව්වේ. එතනින් මෙහාට අපි විදර්ශනා කරනවා කියලා අද කරන දේ මාර්ගය මිසක මාර්ග සත්‍ය නෙමෙයි. ඒක සතිපට්ඨානයක්. අපි සිහිය පිහිටවන මානසිකාරයයි. හැබැයි මේ මානසිකාරය තුළ උපද්දවන නුවණ තමයි හැම වෙලාවෙම ආශ්‍රය ධර්මතා ටික ක්ෂය කරන්නේ. ඊළඟ ප්‍රශ්නෙට නම් උත්තර දෙන්න බැරියනවා. දර්ශනය පිළිබඳ කොතරම් අසල් තිබුණත් අනෙක් කෙලෙස් සහ උපක්ලේශ නිසා හරියට අවබෝධ කරගන්න නොහැක. සාමාන්‍ය ප්‍රායෝගිකව සබ්බාසෝක සූත්‍රයේ ඇසුරෙන් හා කරණීය මෙත්ත සූත්‍රයේ ඇසුරෙන් ආශ්‍රව දේවා ගැනීමට කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න ඉල්ලා සිටිනවා. තම මාසයක් විතර හිටියොත් උත්සාහ කරලා බලන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න. එතකොට නිකාන්තික්ෂණයේ තණ්හා සහ දුක්ඛාර සත්‍ය අතර සම්බන්ධයක් ඇත්නම් ඒ ගැන කරුණාවෙන් පහදා දෙන්න. එතකොට එනම් තණ්හාව ක්ෂණික සහ සති වශයෙන් ඉදීම. නිකාන්තික්ෂණයේ තණ්හා සහ දුක්ඛාර සත්‍ය අතර ඇති සම්බන්ධය කියලා කියනකොට දුක්ඛ සත්‍ය කියන තැන බිත්තිය නම් මේ බිත්තිය ගාපු පේන්ට් එක තමයි සම්පූර්ණම මේ සමගයේ සත්‍ය කියන තැන. විකාන්ත තණ්හා කියපු තැන. හැබැයි අපිට හම්බෙන්නේ පේන්ට් එක දිහා බලනකොට ගහ. එතකොට අපි කැමති ගහටයි. අපි ගහට කැමති වුණාට ওই ගහ කියන එක බොරුව මත පදනම් වෙච්ච අපි කැමති කැමැත්ත ගහත් ගහට ඇති කැමැත්තත් දෙකම බොරු. ගහ සහ ගහට ඇති කැමැත්ත කියන දෙකම බොරු. මොකද ඒක එතන තිබුණ පොයින්ට් එක. ගහ දැක්කේ අපි ගහට කැමැත්ත ඇති කරගත්තෙත් අපි. අපි දන්නේ ගහට කැමතියි කියලා. අපිට පේන්නේ අපි කැමති පොයින්ට් එකටයි කියලා. ඒ වුණාට යථාර්ථයක් විදිහට අපි කැමති වෙලා තියෙන පේන්ට් එකට. හැබැයි පේන්ට් එකෙන් යන්නේ විත්තිය. හැම වෙලාවකදීම දෙත්‍ය වගේ දකින දුක්ඛ සත්‍ය කියන තැන දුක්ඛ සත්‍ය නොපෙනෙන්න ගාපු පේන්ට් එක තමයි මේ සමුදය සත්‍ය කියන එක. ස්කන්ධ ටිකට ඇති කරගන්න තණ්හාව කියන එක. ඒක අපිට පේන්නේ අපිට ඒකෙ ප්‍රකට වෙන්නේ පේන්ට් එක ඇති තැනක ගහ. අපි කැමති ගහට සමුදය සහ අපි අද ගහ කියන දෙයට කැමැත්ත තියෙන සංවේ සහ දුක තියෙන අපි අද ගහ අල්ලගෙන තමයි දුක් විඳින්නේ සැප විඳින්නේ. අපි අද දුරු කරන්න හදන්නෙත් ওই ගහ සහ ගහට ඇති තණ්හාවයි. අපි කැමති නොවේ ඉඳලා හරි මොන ප්‍රතිපදාවකින් හරි අපි දුරු කරන්න හදන්නේ ඇති දේ නැති වුණු බව. දැකලා. ඇති දේට තියෙන තණ්හාව. සියලු තණ්හාවක් නැති කරන්න හදන්නේ. ඇති දෙයක් පණවන්න තැනක් නැතිකොට තණ්හාවක් කොහෙ තියෙන්නද? හැම වෙලාවකදීම අපි ඇති බව නිසායි තණ්හාව කියන දේ යොදාගෙන තියෙන්නේ. නමුත් ඇත්තම කතාව අපි ඒ ඒ මොහොතට පවතින ස්කන්ධ ටික නෙමෙයි උපාදාන කරගෙන තියෙන්නේ. ඒ ඒ මොහොතට පවතින ස්කන්ධ ටිකටයි අපි උපාදාන කළේ ඒ උපාදාන කළ ප්‍රසංග ටිකයි ඇති හැටියට ගත්තේ ඒකට අපිට හම්බෙන්නේ ඔළුව ගහපු ඉර විතරයි අන්තිමේටම දකින්න හම්බෙන්නේ අපිට ගිරේ වැටෙන බව පේන්නේ අපිට හම්බෙන්නේ ඔරුව ගහපු ඉර විතරයි ඒ වගේ අපිට ඇහැ රූප දෙක අනිත්‍ය වෙන බව දකින්න හම්බෙන්නේ අපිට පේන්නේ එකම එක දෙයයි අර අනිත්‍ය වෙලා ඉතුරු නැතු නැති වෙලා ගියපු රූපේ ඇති බවට ගන්නකම විතරමයි. එතකොට හැම වෙලාවකදීම ඒක තමයි කෙටියෙන් කියනවා නම් දුක දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය අතර ඇති වෙනස. ඊට පස්සේ ඒ තණ්හාව ක්ෂණිකව සහ සංකෘති වශයෙන් මෙදේවි. හැම වෙලාවකදීම සම්පති වශයෙන් යෙදෙනවා කියන කාරණාව අපි කතා කරන්නේ සමුදේ තුල. සම්පති වශයෙන් යෙදෙනදී අපි කතා කරන්නේ සමුදේ තුල. අපිට සමුදේ තමයි ප්‍රකට. දිගටම තියෙන තණ්හාව කියලා අපිට හම්බෙන්නේ සමුදේ. එතකොට ඒක්ෂණිකව යෙදෙන දේ කතා කරනවා නම් අපිට ඒක හසු වෙන්නේ නැහැ. ඒක තමයි මේ නිකාන්ති තණ්හා කියලා ස්කන්ධ ටිකක් පාසා ඇති වෙන තණ්හාව කියන දේ ගැන කතා කරන්නේ. ඊට පස්සේ සමුදය සත්‍ය දුරු කිරීම නම් දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න ඔබ වහන්සේ සඳහන් කළා. ඒට හේතුව සමුදය සත්‍ය පංචදාන සංගය හසු කරගන්න බැරි කම නේද? රූපේ පිරිසිදු දකින්න කෙසේද යන නැවත පැහැදිලි කර දෙනු ඉල්ලා සිටිනවා. දරුවා ඉදිරියට පැමිණෙන අවස්ථාවේ රූපේ පිරිසිදු දකින්නේ කෙසේද? එතකොට සමුදේ දුරු කරන දුරු කරන දුක පිළිසින දකින්න කිව්ව හසුනවන සමුදේ කවදාවත් දුරු කරන්න හම්බෙන්නේ නැතිකම. අමනුෂ්‍ය එළවන්න කිව්ව කතාව වගේ. තේන්නට අමනුෂ්‍යය කොහේ එළවන්නද? අපේ අමනුෂ්‍යෙක් ඉන්න එළවලන්න කිව්වොත් එහෙම අමනුෂ්‍යයව කොහොමද එළවන්නේ තේන්නේ නැතිකොට? ගියාද කියලා දන්නේ කොහොමද? ඒක දැනගන්න බෑ, ඉන්න බව දැනගන්න බෑ අපිට. ඒක නිසා අපි කෙනෙක් බුදුරජාණන් වහන්සේ හදිස්සිය හරි පැනවනවා එහෙම සමුදය සත්‍ය කියන එක දුරුකල යුක්තක් කියලා. එතකොට මේ මාර්ගයේ ස්වකහාතේ නෑ. සමුදය සමුදය සත්‍ය පහතබ්බයි. හැබැයි මාර්ගය පැනෙන්නේ මාර්ග සත්‍ය පැනෙන්නේ ආරේෂ්ඨාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය. ඇත්ත දකින්න. ඒ දුක දුක පිළිසින දකින්න තැනට. එතකොට රූපේ පිරිසිදු දකිනවා කියනකොට හැම වෙලාවකදීම රූපය කියන එක දකින්න එපා දරුවා වූ රූප දස වූ රූප දකින්න එපා. ඔතන ගොඩක් වෙලාවට වර්ධින තැන. රූපේ පිරිසිදු දකින්න යනකොට දරුවා වූ රූපේ පිරිසිදු දකින්න යනවා. ඒ දරුවා වූ රූපේ පිරිසිදු දකින්න යනකම් ඔයගොල්ලන්ට දරුවා හම්බෙලා තියෙනවා. හැම වෙලාවකදීම ඇහැ පිළිසිඳ දකින්න. අපි සම්මුති වශයෙන් දරුවා එන තැන කියන තැන කතා කළාට ඔගොල්ලෝ ඒ වෙලාවේදී පිළිසිඳ දැක්කේත් දරුවා නෙමෙයි ඇසයි පිළිසිඳ දැක්කේත්. බුදුරජාණන් වහන්සේ මහණෙනි අසානිත්‍ය රූපනිත්‍ය චක්කුඤ්ඤානිත්‍ය කියව කියන මිසක දරුවා නිට්ටයයි අසානිත්‍යයි චක්කුඤ්ඤානිත්‍යයි කියන්නේ. මොකද ඔය ඇහැට පේන මට්ටමට දරුවා කවදාවත් දකින්න පුළුවන් කමක් තිබුණේ නැති නිසා. දරුවා හම්බුනේ දැනගන්න තැනින් මිසක කවදාවත් දකින්න තැනින් දරුවා අසුර කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම දරුවා අසුරු කළේ දැනගන්න තැනින්. ආශ්‍රව ටිකෙන් දරුවා කියන තැනින් පැද්දුවේ. එතකොට ආශ්‍රව ටිකෙන් දැනන්න දුන්න දරුවා තමයි අපි අසුරු කරන්නේ. එතකොට අපි මිදෙන්න තියෙන දැන් එළියේ ඉන්න දරුවගෙන් නෙමෙයි. අපි මිදෙන්න ඕනේ දරුව දකින්න පුළුවන් කියන මනසින්. දරුව පේනවා කියන මනසින්. අපි හදනවා නම් එළියේ ඉන්න දරුවගෙන් මිදෙන්න අපිට කලම මඟ වරදිනවා. ඒක නිසා එළියේ ඉන්න දරුවගෙන් නෙමෙයි අපි මිදිය යුත්තේ. ඔය එළියේ ඉන්න රූපේ දරුව කරගන්න මානසික මට්ටමේ. ඒක දකින්න නිසායි හැම වෙලාවකදීම ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කියන්නේ. ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි කියනකොට ඇහැ රූප කියනකොට රූපය ගන්න එපා දරුව විදියට. දරුවා වූ රූප තිබුණේ නැහැ දරුවා හදාගත්තේ උපාදානස්කන්ධයෙන් රූප උපාදානස්කන්ධය පැත්තේ. රූපේ ගැන කතා කරනකොට චත්තාරෝච මහ භූත චතුර්ණංච මහ භූතාන උපාදාය රූපා. එතකොට ඇහි අනිත්‍ය නම් කතා කරන්න යන්නේ ඒත රූපේ ගැන කතා කරනකොට අපිට දකින්න වෙන්නේ වර්ණ රූපේ විතරමයි. වර්ණ රූපේ දරුව හිටියේ නෑ දකින්න මොහොත වෙනකොට. ඇහැට ගැටුණු වර්ණ සටහනක් නේ දරුවා විල්ලා ඇහි හැප්පුණේ නෑනේ. හදිසියේ ඇහි හැප්පුණා නම් එහෙම ඒක කාය සංපස්සයෙන් වෙනවා. කාය සංපස්සේ නිසා හැටගත් වේදනාවක් මිසක චක්කු සංපස්සේ වෙන්නේ ඇහැට පෙනුණා නම් පෙනුණු වර්ණ සටහනක් මිසක වෙනත් දෙයක් එතකොට වර්ණ සටහනේ දරුණු රූපයක් ආවේ වර්ණ සටහනේ ආවේ සම්පූර්ණ අනාත්ම ධර්මතාවය එතකොට ඔක්කොම කියවම අර කතාව කියන්න එපා ඒ වුණාට හාමුදුරනේ වර්ණ සතහන එන්න හරි ඒ පැත්තේ තිබුණ නිසානේ වර්ණ සතහන ආවේ කියලා. මොකද මේ කතා කරන්නේ කෝප්පෙට එහා පැත්තේ ඉඳලා නෙමෙයි කෝප්පෙට එහා පැත්තේ ගිහියොත් කෝප්පෙට අපි වැහෙනවා මේ කතා කරන්නේ මේ පැත්තේ ඉඳලා. එතකොට මේ කතා කරන්නේ කෝප්පෙ නෑ නෑ කියන්නත් මේ කෝප්පෙ තියෙනවා කියන්නත් මේ කතා කරන්නේ කෝප්පෙ හැම වෙලේම තන තියෙන යථාර්ථය කියන අවශ්‍ය නිසා. එතකොට ඔයගොල්ලන්ට සාක්ෂාත් කරන්න වෙන්නේ ඇහැ රූප දෙකේ අනාත්ම බව. ඒ අනාත්ම බව සාක්ෂාත් කරගන්න ඔයගොල්ලන්ට මේක ඇහැට පතිත වෙන මොහොතේ තිබුණු අහිංසක බව හම්බෙන්න වෙනවා. ඔගොල්ලන්ට දරුවා කියන සංකල්පය වෙලා ඇහෙවදුනේ නැහැ. වැරදිලා එහෙන් දරුවා ඉන්න නිසාමයි ඔයගොල්ලන්ට පෙනෙන්නේ කියලා ඔයගොල්ලෝ කියනවා නම් ලෝකෙින් ඔක්කොටම මේ රූප දකින්නකොට දරුවා කියන බව ඇති වෙන්නේ. දරුවා ඉන්න නිසාම නම් අපි ඒක දැක්කේ. පේන තැනක ওই දරුවා කියන කම මෙහෙ හදාගත්ත ටික. ওই දරුවා හැදුවේ අර ගහෙන් පේන්ට් එකක් නෙමෙයි. පේන්ට් එක ඇතිතන හදාගත්ත ගහ. එතකොට අපිට දැන් දරුවා කියන තැන හැම වෙලාවකදීම හම්බෙන්න ඕනේ අනාත්ම ධර්මතාවයක් ඇති තැනක අපි හදාගත්ත අපේ කෙලෙස් ටික ආශ්‍රය ටික විදියට. එතකොට අන්තිමේටම ඔයගොල්ලන්ට මෙතන හම්බෙන්න නිදර්ශනා කරන්න හදන කොයි දරුවද කියන එකට. දැන් කොයි වර්ණයේ වෙනද ඔයගොල්ලෝ දරුව කියලා නිදර්ශනා කරන්න හදන්නේ. මේකෙන් නැති වෙනවා නෝන ඔයගොල්ලන්ට දරුව පනවන්න තැනක් නැති වෙනවා. මේ කතා කළේ රූපේ නැහැ කියන්නේ මේ නියෝජනය ඇති කල්ලි රූපේ තිබුණා කියනවා. මේ ටික නැති වෙනකොටම දරුවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනවා. එතකොට මේ කතා කරන්නේ නිරෝධ ඥානයට මිසක වෙන දරුවා නැහැ කියන්නක් නෙමෙයි දරුවෝ ඉන්නවා කියන්නක් නෙමෙයි. කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඒක ඔය කියන්නේ දරුවෝ ඉන්නවා කියලා කිව්වා. නෑ නෑ දරුවෝ ඉන්නවත් නෙමෙයි. මේ කියන්නේ එහෙනම් කියන්නේ දරුවෝ නැහැ කියලා. නෑ දරුවෝ නැහැ නෙමෙයි. ඇයි අර ටික ඇතිකල්ලි අපි දරුවෝ කියලා හිතනකම තියෙනවා අපිට දරුවෝ නැහැ කියන්නේ මේ දරුවෝ ඉන්නවා. ඒ වගේම ඇහැ රූප දෙක අනාත්මයි ඉතුරු නැතු ඒ මොහොතම නැති වුණා. ඒ නැති වුණ තැනක අපි දරුවා කියන එක හදාගත්තා. මේ අනිත්‍ය ධර්මයේ දකින්කොට අනාත්ම ධර්මයේ දකින්කොට අපිට දරුවා කියලා පනවන්න තැනක් හම්බෙන්නේ නැහැ. එතකොට අපි එතන දරුවා ඇත කියන එකෙන් සහ දරුවා නැත කියන මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන් මිදෙලා හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධිති හේතු ටික ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මයක් අපි සාක්ෂාත් කරලා අන්න එතනම අපිට හැම වෙලාවකදීම දරුවගේ නිරෝධය දකින්න වෙන්නේ එතකොට දරුවගේ නිරෝධය කිව්වේ ඉන්න දරුවා නෙමෙයි මෙහි හදාගත්ත දරුවමයි යන්නේ මාර්ගයේ වඩන සාමාන්‍ය මාර්ගයේ වඩන තැනල කල යුත්තේ නිරෝධයේ ගැන අසරූප විඥානයේ අනිත්‍ය බවට සිහි කිරීමද බාහිරයට යෑම වැළැක්වීම සඳහා සෝවාන් පදයේ මෙම නිරෝධ බව සිහි කිරීමෙන් තොරව එළඹ සිටිනවාද මාර්ගයේ වඩන තැනල කල යුත්තේ මඩක් වැඩි යුතුයි ඒ මාර්ග සත්‍යයෙන් තමයි ආශ්‍රය ධර්මතා ශීලෙන්නේ ඒ වගේම නිරෝධයේ දකින්න බව අදාපිට කරන්න වෙන්නේ මානසිකාරයක් මානසිකාරයේ මාර්ගයයි මානසිකාරය තුළ උපද්දවන ප්‍රඥාව මාර්ග සත්‍යයට අයිති දෙයි. එතකොට අද සිහි කරන්න හදන ඒ ඔක්කොම මාර්ගය ඒ මානසිකාරයේ සම්මර්ෂණය සම්මස්ඥානය. එතකොට සෝවාන් ඵලයේදී මේ නිරෝධ බව සිහි කිරීමෙන් තොරව අනුසිටිනවා. එයාට සිහි කිරීමෙන් තොරව ඒ නුවණ යෙදෙනවා සෝවන් ඵලයේදී. අද අපි කෝප්පි දැක්ක දැකලා ඉවර වෙලා තියෙන කෝප්පි තමයි මේ සිහි කිරීම දෙවෙනි පාර කරන්නේ. සෝවන් ඵල සිතේදී එයාට මේ හම්බෙන රූපය හම්බෙන තැනම එයා අර ගහින් නිදිල එයාත් විත්තිය වැහෙන්න ගාපු පේන්ට් එක දකින්න මොකද. එතකොට හැම වෙලාවකදීම එයාට කෝප්පෙ නෙවෙයි. පෙරපසු නැතුව එයාට හම්බුනේ මේ ධර්මතාවය වෙනවා. ඒක නිසා එයාට Nirodhe කියන එක සිහිපිරීමෙන් තොරවම එළඹ සිටිනවා මානසිකාරයෙන් තොරවම. හැබැයි මත්ත්‍ය මාර්ගයේ වැඩිම පිණිස යන තවදුරටත් ඒකම ඒ දර්ශනයම තවදුරටත් ප්‍රගුණ කර යුතුයි. එයාට දැන් නුවණ තියෙනවා. ඒ නුවණ තවදුරටත් වැඩි යුතුයි ප්‍රගුණ කර යුතුයි. වහන්සේගේ විදර්ශන ධර්ම දේශනාවේ අර්ථය දැනගෙන සිත වර්තමානයේ පවත්වන්න උත්සාහ ගනිමින් සිහිය පිහිටුවාගෙන ආයතන හය පිළිබඳ අවබෝධයෙන් ඒ පෙර නොතිබීම හටගෙන තුනතු නිරුද්ධ වෙන බව විදර්ශනා කිරීම සුදුසුද? ඒක ගැටලුවක් නැහැ. ඒකට හැබැයි අර අර්ථය තියෙනත් වෙනවද කියනවා කෙනෙක් කියන වර්තමානයේ කී තමුතුන් තියාගන්න ඕනේ අපි කොහොමද තියෙන වර්තමානයේ හිත කියලා. ඒ කියන්නේ දැන් අපි කොහොමද වර්තමානයේ හිත තියාගන්නේ කෙනෙක් කියනවා ඇයි අන්තිම ආය වර්තමාන හිත තියාගෙන යටත් පිළිසම් දල්පෝසත් වර්තමාන ජීවත් වෙන්නේ කියලා. නමුත් වර්තමාන අපි ජීවත් වුණාට කවුද වර්තමාන ජීවත් වෙන බව දන්නේ? නොදන්න කමද මෙතන තියෙන ගැටලුව. ඒ කියන්නේ මේ කාලයේ අපි වර්තමාන කාලයේ කියන සම්පූර්ණ මේ මතු පිටින්වත් අතගහන්න නැතුවයි මේ කතාව කියන්නේ. අපි සම්පූර්ණ ජීවත් වෙන්නේ අතීත අන්තයේ. අපි දකින්නම කෝප්ප වෙලා නේද? දැන් මේ කෝප්පේ අතීතාන්තයේ තුල රැස් කරගත්ත සංඛාරය නිකන්වත් අපිට ඇසුරු වෙලා තියෙන වර්තමාන ඉතුරු මිතුරු නිරුද්ධ මොහොත මෙහි හදාගත්ත කෝප්පේ කියන නුවණ. ඒකනේ අපිට වර්තමානයේ ඇති වෙන්නේ. වර්තමානයේ නම් අපි ජීවත් වෙන්නේ. ඒක තමයි ඇත්තම කතාව. අපි කවුරු ජීවත් වෙන වර්තමානයේ තමයි. ගැටලුව තියෙන අවිද්‍යාව වර්තමානයේ නොදන්නා කම. ඉතින් ඒක නිසා වර්තමානයේ නොදන්නාකම අවිද්‍යාව වුණ අපිට ඔක කියලා මගේ කෙනෙක් කරේ එතකොට අවිද්‍යාව කියන්නේ කාලේ නොදන්නාකම දුක්ඛ සත්‍යද කියලා. දුක්ඛ සත්‍ය. ඉතින් දුක්ඛ සත්‍ය නොදන්නාකම තමයි මේ වර්තමානයේ නොදන්නාකම කියන්නේ. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය හැටියට නොදන්නාකම. ඔබ තියෙන්නේ කොහෙද කියලා. ඉතින් දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය හැටියට නොදන්නාකම කියන එක අලුතෙන් තව වචනයක් දාලා කියන්න අවශ්‍ය නැහැ මේ මේක පිරිසිදු නොදන්නාකම කියන්නේ දුක්ඛ සත්‍ය පිරිසිදු නොදන්නාකම තමයි. ඒක අමුතුවෙන් ආයේ වෙනම වචනයක් දාලා එකින් එකට කියන්නේ නැහැ. එහෙම වුණොත් මේක කෙලවරක් නැතුව ලියන්නේ නෑ. මේ කෝප්ප දකින්න තැන කෝප්ප පිරිසිදු නොදන්නාකම. වටාපත පිරිසිදු නොදන්නේ මේ දුක්ඛ සත්‍ය පිරිසිදු නොදන්නාකම තුලයි කෝප්පේ හදාගත්තේ. එතකොට හැම වෙලාවකදීම ඒ වර්තමානයේ කියන එක කතා කරන්නේ මේ නිකන් කාලයක් විදිහට අරගෙන හිත තියාගන්න තැන නෙමෙයි. මේ නිරෝධය ගැන පවත්නා බව. ඒකයි කිව්වේ යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච වේදං මේ තත්ත තත්ත විපස්සති. යම තතීතාන්තයේ අසුරු කරානම් යදතීතං පහීනන්තං ඒක ප්‍රහීන බවට යන නයි. අපත්තං ච අනාගතං අනාගතයට පැමිණෙන්නේ නැහැ. පච්චුප්පන්නං කිය ඒ ධර්මයේ වර්තමානයේ යම් ධර්මතාව ටිකක් තියෙනවා නම් මේක දැනගෙන නිකන් ඉන්න කියන්නේ නෙමෙයි කියන්නේ. තත්ත්වගත විපස්සතිය දකින්න ඒ ඒ තම හොඳ මනෝ නෝනින් අර ටික නිරුද්ධ වෙන තැනක මෙහෙම ධර්මතාවයක් පැවතුන එකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එයා ඒක දකිනවා. එතකොට කොටින් මෙයාට වර්තමානෙකුත් හම්බෙන්නේ නැහැ. අතීතේ පණවන්නේත් නැත්නම් අනාගතේ පණවන්නේත් නැත්නම් ආය වර්තමානයේ කොහෙද? ඒක නිසා වර්තමානයේ නැඩ කිව්ව කියලා වර්තමානයේ නෙමෙයි නෙමෙයි වර්තමානයේ නොතවරි වර්තමානයේ පිරිසිදු දැක්ක නිසා එයාට නිවන ලැබුණේ. එතකොට එයාට වර්තමානයේ පිළිලා එයා. වර්තමානයේ හම්බෙන්නේ නැහැ එයාට. වර්තමානයේ හම්බෙන්නේ එයාට අතීතෙත් තියෙනවා අනාගතෙත් තියෙනවා. තිබුණත් තමයි වර්තමානය ගැන කතා කරන්න වෙන්නේ. අර දෙක දුරවට මොන තියෙනවා නම් ඒ මොන මෙයාට වර්තමානයේ දුරව බවට එයාට ඒකම නෝනයි. ඇතම දිවනාසය ආදී ආයතන ඉදිරි නිරුද්ධ වන තැන වේදනා සංඥා ඇති වෙන හැටි බලමින් නිදර්ශනා කිරීම සුදුසුද? ඇතම දිවනාසය ආදී ආයතන ඉදිරි නිරුද්ධ වන තැන වේදනා සංඥා ඇති වෙන හැටි බලමින් එතකොට ඒක ටිකක් බෙදලා ගන්න වෙන කතාවක්. ඇහැකන දිවනාසය ආදී ආයතන ඉදිරි නිරුද්ධ වෙන තැන වේදනා සංඥා ඇති නිරුද්ධ වෙන හැටි කියලා කියනකොට හැම වෙලාවකදීම නාම රූප පරිච්ඡේදයක් කරන තැනටයි අපිට අන්තිමට මොනව ගන්න වෙනවා තියෙන්නේ. රූපය දිත්තේ දිත්තමත්තා සුතේ සුතමත්තා මුතේ මුතමත්තා කියන තැන ඉවරයි. නාම ධර්මතා ටික විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා කියන තැන ඉවරයි. අපි කවදාවත් රූපේ විඳලා නැහැ, රූපේ දැනගෙන නැහැ. දැනගෙන තියෙන නාම ධර්මතා ටිකක්. අපි හැම වෙලාවෙතම හිත අසුරු කරන බවට මොන තිබ්බනම් ඒ ප්‍රමාණවත්. එතකොට සබ්බං රූපං අනාරම්මණං කියන එක මතක් වුණා නම් ඉතින් හොඳට. සියලුම රූපය අනාරම්මණයි. ආරම්මණයක් වශයෙන් ගන්න බැහැ රූපය. අපි මතක් කරන අද රූපාරම්මණ කරගත්තට ඒ රූපේ කවදාවත් ලෝකෝත්තර මනසකට රූපය ආරම්මණයක් වෙන්නේ අපේ කෙලෙස් සහිත මනසටයි අද රූපය ආරම්මණයක් බවට පත් වෙන්නේ. ඒක බොහොම කෙටියෙන් අතුරු දීලා ඉවර කරගත්ත ධ්‍යාන ටික ගැන කියනවා. නැත්නම් අන්තිමේටම කිය ධ්‍යාන ටික කියන්නේ කියලා. ධ්‍යාන පිළිබඳව දක්වනකොට ධ්‍යාන ගැන කතා කරන්න තියෙන හොඳම මූලාශ්‍රය තමයි ඥාන විභංගය. එතකොට එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. තව එකක් තියෙනවා බින්දීන එක කියන්නේ නැහැ. දුක සමුදය දුක සමුදය සත්‍යයන් නිකාන්ති කරනවා ලෙස ගැනීම නිවැරදිද කිව්ව ඉස්සෙල්ලා ඒක හරි. ආර්ය සත්‍ය හැමෝටම නිකාන්ති මට්ටමින් දැක්ම සුදුසුද ආර්ය සත්‍ය කියන එක හැම වෙලාවකම නිකාන්ති මට්ටමින් දකින්න බෑ. සමුදය ආර්ය සත්‍ය නිකාන්ති තණ්හා කියන මට්ටමින් ගත්තට කමක් නැහැ. දුක්ඛ සත්‍ය කියන එක ඒක ඉක්මෝ මට්ටමකින් ගත යුතු මොකද තණ්හා විපේක්ෂ සිතේ දුක්ඛ සත්‍ය තියෙන නිසා. ඒ කියන්නේ විපාක සිතේ දුක්ඛ සත්‍ය යෙදෙන නිසා විපාක හිතේ තණ්හා වේදෙන්නේ විපාකයට තණ්හා වේදෙන්නේ නැහැ. විපාක විත්‍ය හැදුවේ පාට විත්‍යක් නෙමෙයි කිසි පාටක් නැති විත්‍යක් උතන. ඒ පාටට ගාවේ පාට නැති නිසා. ඒක නිසා විපාකයේ මුකුත් නෙදුන්නේ. තණ්හාවේ දෙන්නේත් නැහැ, මාර්ගයේ දෙන්නේත් නැහැ. ඒක නිසා හැම වෙලාවෙම නිකාන්ත තණ්හාවේ දාගන්නේ පස්සේ. එතකොට හැම වෙලාවකදීම ආර්ය සත්‍ය ඔක්කොම එතනින් පණවන්න පුළුවන් කමක් නැහැ. ස්කන්ධය හැම වෙලාවකදීම ස්කන්ධ ටික දුක්ඛ සත්‍යයට අදාළ දේ දුක්ඛ සත්‍ය පිළිසිඳ නොදන්නා කම මත සමුදය සත්‍ය හදාගන්නවා අර ටික පිළිසිඳ දන්නාකම නිසා මාර්ග සත්‍ය හදාගන්න පුළුවන්කම තියෙනවා සමුදය සත්‍ය මේ සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා නැත්තම් සමුදය සත්‍ය දුරු කරලා නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න පුළුවන්කමක් තියෙනවා එතන. නිරෝධ සත්‍ය සාක්ෂාත් වීමට මාර්ග සත්‍ය තුළින් සහ දුක්ඛ සත්‍ය දෙකම පිළිසින් දැක්විය යුතුයි නේද? ඒ නිරෝධ සත්‍ය සාක්ෂාත් වීමට මාර්ග සත්‍ය තුළින් දුක හා දුක්ඛ සත්‍ය දෙකම පිළිසින් දැකිය යුතුයි. දුක්ඛ සත්‍ය පිළිසින් දැක්කම යාට නිකම්ම දුක ප්‍රකටයි. ඒ වගේම තමයි කෙනෙක් එක සත්‍යයක් දැක්කම සමුදය සත්‍ය දැක්කම එයා අනිත් සත්‍ය තුනම දැක්ක වෙනවා. මාර්ග සත්‍ය දැක්කම එයා අනිත් සත්‍ය තුනම දැක්ක වෙනවා. නිරෝධ සත්‍ය දැක්කම අනිත් සත්‍ය තුනම දැක්ක වෙනවා. ඇයි හැම වෙලාවකදීම අනිත් ටික ඔක්කොම ආවරණය වෙනවා මේ ඔක්කොම දකින්න මොකද මේ එකක් එකක් වෙන් කරන්න බෑ අපිට. එක තැනකින් පනවන්න ඕන සිද්ධියක් තියෙන්නේ. ඒ නිසා එකක් සත්‍යයක් දැක්කම අනිත් සත්‍ය තුනම ඉදිරියට තියෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිණිස නාම රූප පරිච්ඡේද ඥානය දිනු කිරීම විවිධ නේද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය සඳහා ඇත්තටම අවශ්‍ය වෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානයම තමයි. එතකොට ගැහණු විභංගය ගැහණු ගැන සඳහන් කරලා තියෙන විභංගය කියන්නේ අපි කතා කරලා තියෙනවා කලින් ධම්මහදේ විභංගය හිටිනවා මම හිතන්නේ විභංගය කියලා කියන්නේ බෙදලා කොටස් කරලා දක්වන ධර්ම පරයයන්ට කියන විභංගය කියලා. ධ්‍යාන විභංගය කියලා කියනවා ධ්‍යානය බෙදලා කොටස් කරලා දක්වන එකට. මේක ගොඩාක් විස්තර සහිතව තියෙන එකක්. පුළුවන් කතා කරන්න බලමු. ඉස්සල සුත්තන්ත බහදිනියයි කියන සූත්‍රයන් විස්තර කරන දහම් පරයය පෙන්වනවා මාතිකා ටික. ඉද බික්කවේ බික්කු පාතිමොක්ක සංවර සම්මුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නව අනමත්තේසු අජ්ජේසු බහදස්සාරි. කවුද ධ්‍යාන ලබන කෙනා කියන එකට ධ්‍යාන ලබා ගන්න හදන කෙනාගේ ති සුදුසුකම් ටික. බෝධිපතන් ධම්මන කිව බික්කු මෙසස් මෙහි මහත්කම ඉද කියලා කියන එකට ඒකම සපේන අටුවාවක් එතකොට මොකද්ද මේ ඉද කියලා කිව්වේ දැන් අපි ඔය ඉද ඉද කියලා කිව්වොත් දැන් කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ නේ ඔන්න ධ්‍යාන විභංගයට බෙදනවා ඉද කියලා කියන්නේ ඇයි එනිසා දෘෂ්ටිය මේ දෘෂ්ටියෙන් මේ ඉතිරසීමේ මේ විචේ මේ ගැනීම මේ ධර්මයේ මේ විනය මේ දහම් විනය මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රවචනය මේ භ්‍රමචර්යාව මේ ශාස්ත්‍රීය ශාසනය යෙදෙන කෙනා කියන අර්ථයෙන් ඉඳ කියලා කියනවා. වික්ඛු කියලා කියනකොට සාමාන්‍ය වික්ඛු ව්‍යවහාරයෙන් වික්ෂුව කියලා කියනවා. අපි වික්ෂුව කියලා ව්‍යවහාර කරන කෙනාට වික්ෂුව කියනවා. පටිඥා වික්ෂුව මම වික්ෂුවක් කියලා පිළිගන්න නිසා වික්ෂුව කියනවා. බික්කසෝති බික්කු පිටසිනාවන් නිසා බික්කු කියනවා. ඊට පස්සේ විනය පදදේති බික්කු බුදුන් සිවුර දරන නිසා වස්ත්‍රයක් දරන නිසා භික්ෂු කියලා තියෙනවා. පාපක අකුසල ධර්මයන් විදුන නිසා භික්ෂු කියලා කියනවා. ඉතින් ඔය අර්ථයෙන් අරගෙන ඔයගොල්ලෝ භික්ෂු කියන්න පුළුවන්. ඒ කියන්නේ හැබැයි පැවිද්ද කියන එක වෙනම කතාවක්. නැත්තම් අපි භික්ෂු තමයි කියන්නේ. එතකොට අවදි වශයෙන් ක්ලේශයන් ප්‍රහාණය කරන නිසා භික්ෂු කියලා කියනවා. ඊට පස්සේ සෛක්ෂ භික්ෂු කියන සෛක්ෂණ සද්භික්ෂු කියන අසෛක්ෂණ සද්භික්ෂු කියන ඊට පස්සේ මනසෛක්ෂු අසෛක්ෂු මූර්ධ සීලතේ අග්‍රවයේ භික්ෂු කියනවා. ඉතින් මේ විදිහට ගොඩාක් අර්ථ වලින් භික්ෂුව කෙනෙක් මේ මේ ධර්ම විනය යෙදෙන ඕනම කෙනෙකුට එතකොට ওই වචනය යොදන්න පුළුවන්කම තියෙනවා ඒක නිසා භික්ෂුන් වහන්සේලාට විතරයි මේ ධර්ම කිව්වේ කියන තැනක් ගන්න බෑ කියන්නේ ඔන්න ඔය අර්ථය යොදන නිසා. ඔය ඕනම කෙනෙකුට මේ ධර්ම සඳහන් කරන්නේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කළාට ඉද බික්ඛවේ බික්ඛු කියලා කිව්වට ඒක දිහි කෙනාටත් අදාළයි කියන්නේ ඒ අර්ථය නිසා. පාපමුක්ඛාති සීලං පතිත්තා ආදි චරණං සංඝෝ සම්මරෝ. මේක ධ්‍යාන ටික අවස්ථාවේ තෝරගත්ත එක හොඳයි. දැන් සමාපත්තියට සම්බන්ධයි. මොකද දිනට වෙලාවනේ. ඒකට සමාපත්තිය නිකම්ම හම්බුනේ. නැත්නම් සමාපත්තියට සම්බන්ධ වෙන වෙනම ගිහිල්ලා වෙනම අපරාධින මේ වෙලාවේ දෙකම හම්බුනේ. ප්‍රාතිමෝක්ඛන්ති සීලං එයාගේ සීලය තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ ශික්ෂා පද වශයෙන් ගන්න සීලය. විහෙරති කියනවා එයා වාසය කරන වචන වචනට කියන මේක මේ අපිට ඕන විදිහට අර්ථ දෙන්න බැහැ. ආචාර ගෝචර සම්පන්නව කියලා කියන්නේ මොකද්ද ආචාරය? එයාගේ භාවනාවට සුදුසු ආචාරයක් තියෙනවා අනාචාරයක් තියෙනවා. ඊට පස්සේ කායික වශයෙන් එයාව ලෝභ දේශ මොහ ඉක්මවා යන එක අනාචාරය කියලා කියනවා. එයා හික්මන එක ආචාරය කියලා කියනවා. ඉතින් මේ වගේ ගොඩාක් කාරණා විස්තර කරනවා කීයකට කියන්නේ නැහැ. ගෝචරෝ කියලා කියනකොට එයාට සුදුසු පරිසරය එයා දන්නවා කෙලස් වැඩෙන පරිසරයක් ඇසුරු කරන්න යන්නේ නැතුව කෙලස් නොවැඩෙන පරිසරයක් ඒ කාල සීමාව තුළ ඇසුරු කරන්න ඕනේ කියන එක එයා දන්නවා. ඉතින් ඔයක වඩනවා කියලා නිතරම කෙලස් මිශ්‍රිත අරමුණු හඳුන තැනකට ගිහිල්ලා උදර්ශනා වඩන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. පාටි එකක් නඩට ගිහිල්ලා උදර්ශනා වඩන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට විදර්ශනා විතරක් නෙමෙයි සමතය හරියන්නේ නැහැ. මොකද ඒ වගේ කාරණා ටික තමයි ඒකෙදි පෙන්වන්නේ මේ මේ වගේ තැන්වල නසුදුසුයි කියලා පාටි කියන වචනේ කියන්නේ නැහැ. ඉතින් ඒ මේ ඒ විදිහේ ස්ථානවල අගෝචරයයි කියනවා. ඊපස්සේ ගෝචරය කොතනද කියලා කියනවා අර වගේ තොර වෙච්ච තැන සුදුසු ස්ථානයයි ගෝචරයයි කියලා කියනවා. අඩුම ගානේ තීර්ථ තීර්ථ කියන තීර්ථක ශ්‍රාවකයන් තරක් අදෝචරයේ හැටියට තමයි කියන්නේ. මොකද හැම වෙලේම තර්ක විතර්ක කර කර ඉන්න වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ මන්තර විතර ඒකම යෙදෙන අය ඉන්න පරිසරයක් වෙන එක සුදුසුයි කියනවා. අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවේ ස්වල්ප මාත්‍ර වරතෙහි බය දකිමින් වාසය කරනවා. යන්නේ කාර්ය අඥානයි. එතකොට සල්ප මාත්‍ර ඊතානසු වරදෙහි. එයා බයයි විඤ්ඤාණ විසින් ගර්හා කරන ප්‍රඥාප්තිය ඉක්මවන්න එයා බයයි. කතාවත් උපකරණයේදී සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ පණවන එක තැනකදී මේ ශාසනයේ දෙක්ටි සම්පන්න පුද්ගලයා ජීවිත හේතු වලින් භාග්‍යතුන් වහන්සේ විසින් පණවන ලද ශික්ෂා පදයක් විතික්‍රමයෙන් නොකරයි කියලා. තමන්ගේ ජීවිතය නිසාම දිට්ඨි සම්පන්න කෙනා භාග්‍යතුන්ගේ පණුක ශික්ෂාපදයක් උල්ලංඝනය කරන්නේ නැහැ. එයාට කිව්වොත් එහෙම මේ බොරුව කිය කියන්න මේ බොරුව කිව්වේ නැත්නම් මම ඔබ මරනවා කියලා කිව්වොත් කෙනෙක්. එයා ඒ ඒ බොරුව කියන්නේ නැහැ. ඒක තමයි දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ තියෙන ලක්ෂණය. ඉතින් අද අපේ දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් සහ රහතන් වහන්සේලා කියන අය වෙනත් හිතාගන්න තියෙන තැන් ඕවා. ඇයි සම්පූර්ණ ශික්ෂාවයක් දෙන්නේ තැනකට යන්නේ නැහැ ජීවිත හේතු වෙන බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්ති ශික්ෂාපදේ. මොකද ඒ ප්‍රඥප්තියක් දිනන කියන තැනක තියෙන්නේ බුද්ධේ සංකති, ධම්මේ සංකති, සංඝේ සංකති, සික්ඛාවේ සංකති, පුබ්බන්තේ සංකති, අපරන්තේ සංකති, විබ්බන්ත අපරන්තේ සංකති, පටිච්චසමුප්පාදේසු ධම්මේසු සංකති කියන ටික. එතකොට ඔය විනයටත් ගරහා කරගෙන යනවා කියන තැන ටික එතකොට තියෙන මේ ශික්ෂාපද රහතුන්ට සිල් නැහැ කියලා කියන්නේ. එතකොට ඒ මට්ටමට යන තැනකට යන්නේ සම්පූර්ණ ශික්ෂාව පැත්තකටම දාලා යන තැන. ඉතින් රහත් බවක් කොහේ කතා කරන්නේ දිට්ඨි සම්පන්න බවක් නේද? දිට්ඨි සම්පන්නයේ කියවත් අදුම තරමේ ඔබම දෙයක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට අනුමත්තේසු රජ්‍යේසු රජ්‍යේසු බය දස්සාවි ඒ පොඩි ස්වල්ප මාත්‍රම වරදේ මේ ධ්‍යාන උපදේ ගන්න යන කෙනාට කියන්නේ අනුමත්තේසු රජ්‍යේසු බය දස්සාවි අනේ ශික්ෂාපද ගැන මොන කතාවක්ද ස්වල්ප මාත්‍ර වරදක් කරන්නත් එහා යෙදෙන්නේ නැහැ සමාදාය සික්ඛාපද සික්ඛති සික්ඛාපදේසු ශික්ෂාවන් වැඩිගෙන හික්මනවා ඉන්ද්‍රියසු උත්තර ද්වාරෝ ඉන්ද්‍රියෙහි වසු දොර ඇතුව වාසය කරනවා ඔයකින් එකට විස්තර කරනවා. ඉතින් මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. පොදු ප්‍රමාණයක් තියෙන නිසා. බොහෝදිනේ මත්තන් යුති බොහෝදිනේ මාත්‍රාඥතාවයට මේ ශාස්ත්‍රයේ විශේෂ තැනක් දෙනවා. ඒත් ඔක්කොටම වැඩි බොහෝදිනේ පමණ දන්නා බව. මොකද රස ශ්‍රේෂ්ඨාව කියන එක අපිට අපි නොදැන හිටියට බොහොම සියුම් යන දෙයක්. අපේ ජීවිතේට ප්‍රතිබද්ධයි. ඒක එකයි මේ ශාස්ත්‍රයට විශේෂ තැනක් දෙන්නේ. අපිට ඇති වෙන ආහාර ගන්න රුචිය රුචිය නැත්නම් අපිට ආහාර ගන්න බැහැ. නමුත් අපි හිතන්නේ ආහාර රුචිය කෙලෙසේ කියලා අපි දන්නේ නෑ ආහාර රුචිය කෙලෙසේ. බලන්න කාලා හොඳටම බඩ පිරෙන වෙලාවට ආය කන්න කිව්වොත් එහෙම. අමාරුනේ දෙලට කන්න. ප්‍රියක් නෑ නේද? ඒ වෙලාවට කන්න අර ආහාර ප්‍රිය දෙන්නේ නෑ. එතකොට නමුත් කවුරු හරි කිව්වොත් එහෙම ඔය ටික කෑමට වැඩක් නෑ මේ ටික කෑවේ නැත්තම් මැරෙනවා කියලා කිව්වොත් හොඳටම දන්නවා නම් ඉතුරු ටික කෑවේ නැත්තම් අනිවාර්යෙන් මැරෙනවා කියලා. දැන් අමාරුවෙන් හරි කන්නේද මොනවද දැන් කනවා අමාරුවෙන් හරි. දැන් බඩ පුරුණට කියලා හරියන්නේ ඉතුරු ටික කනවා අමාරුයි. අන්න ඒ මනසත් ඕගොල්ලන්ට තියාගන්න වෙනවා හරියට භෝජනේ අත්හැරෙන්න ගන්න. ආහාරේ පටික්කුල සංඥාව නම් හරියට කරන්නේ ඕගොල්ලෝ අන්න ඒ මට්ටමට ඕගොල්ලන්ට තියෙන්න වෙනවා. නැත්තම් එතනින් එහා ඕගොල්ලන්ට ආහාරය දැක්කහම අර දෙහිතන දකින්න වගේ වෙන මනසක් තියෙනවා නම් එතකොට ඒකෙන් දකින්න ආහාරේ ප්‍රතිකූල සංඥාව සහ මච්චන් මතයන් තමයි කියන්නේ. ප්‍රතිකූල සංඥාව කියනකොට වරදවා ගන්න තමයි කියන්නේ කන එක පිළිකුල් කර කර කන්න කියලා නෙමෙයි. මේ කියන්නේ පමණ දැන ශාරීරික පැවැත්ම සඳහා ප්‍රතිවීක්ෂණය ගන්නවා කියන දේ. එතකොට තමන් මැරෙනවා කියලා දන්නවනම් එතකොට නොමැරි ඉන්න අර ටික දුන්න අමාරු වෙන කෙනෙක් අහනවා වගේ. එයාට පුළුවන්කම තියෙනවා මේකට ප්‍රියාප්‍රිය බවකින් තොරව ශරීරය යටිම තීසන ආහාරය ගන්න. එතකොට ඊළඟ එක జాగරියාන් යෝග මනෝත්තර හෝති. නිදිවැරීමෙහි යෙදෙන්න ඕනේ. භාවනාකාර සක්මණේ හිමින් නීවරණයන්ගෙන් සිට පිරිසිදු කරනවා රාත්‍රියේ පෙර යන සක්මණේන් හිඳීමේ ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරනවා මැදම ටිකක් නිදාගන්න පුළුවන්කම තියෙනවා උත්හාන සංඥාව මෙනෙහි කොට අවල් වෙලාවට නැගිටිනවා කියලා දැඩි වෙලක් සංඥාවෙන් යුක්තව ඊට පස්සේ අලුයම නැගිලා නැගිට නැගිටලා අපහු සක්මණේ සහ හිඳගෙනීමේ වීර්යය කරනවා මේකට කියනවා ජාගරියාන යෝග අනුයුක්තෝ විහෙරති නිදිවැරීමේ යුක්ත වීමා කියලා නැත්නම් මේ නිදි කියනවා කියන එක නෙමෙයි නිදි වැරිනවා කියන්නේ. සාතච්චකාරී හොති ආ සාතච්චය සාතච්චය කියන්නේ සකසා රූපේ සිද්ධ කරනවා. මේ පක්ඛන්ති එයාට ඒ වෙලාවේ තියෙන මේ පක්ක ප්‍රඥාව මොනවාද ස්වභාවයෙන් උපදනා යම් පඤ්ඤා පදාන අමෝහ සම්මාදිට්ඨි ධම්මච ලොකු වචන ගොඩාක් පෙන්නනවා අමෝහය ධම්මවිචේ සම්මාදිට්ඨිය. එයාට මේ ධ්‍යාන උපදවන්න යන කෙනාගේ තියෙන ලක්ෂණ ටික මේ කියන්නේ එයාගේ සම්මාදිට්ඨිය යෙදෙන මෙතෙන්ට. එයාට වෙන දෙයක් නෙමෙයි යෙදෙන සම්මාදිට්ඨියත් අනුග්‍රහ කරනවා. මේ ශාසනීය ධ්‍යාන උපදවන්න යන කෙනාගේ ලක්ෂණ ටිකත් ඒක කතා කරනවා. ඊට පස්සේ බෝධිපක්ඛ්‍යාන ධර්මාන භාවනාවක මනෝත්තු. බෝධිපාක්ෂික ධර්මයන් මෙයා වඩනවා. සත්‍ය බොජ්ජංග වඩන මේ සත්‍ය බොජ්ජංග ධර්මයන් ටික එයා හොඳට දියුණු කරනවා ආශේවති භාවේති බහුලී කරෝති. එතකොට ඒ ටික ආශ්‍රය කරන හොඳට වඩනවා. ඊට පස්සේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරයකට සිහිය වඩනවා එයා. සමාධිය වඩනවා අතර භාවනා කරනවා ඒ වගේම සිහිය වඩනවා. ඊට පස්සේ සම්පජානීය වඩනවා නුවණක් වඩනවා. ඊට පස්සේ නිකන් මේ විවිච්ඡේව සේනාසනං බජති විවේක සේසුන් එයා විවේක ස්ථාන ඇසුරු කරනවා ඒවා එකින් එකට වචන වචනට විස්තර කරන විස්තර කරනවා අරණ්‍ය අරණ්‍ය කියන්නේ මොකක්ද මේ කොහොම විස්තර කරනවා ඊට පස්සේ නිසීවිති පරලංසං ආභිජිත්වා කියන්නේ මොකක්ද නිසං හෝති ඉඳගෙන ඉන්නවා පළඟක් බැඳගෙන ඒකට මම අහන්නේ කෙනෙක් අර්ථකථනය සපයනවා පල්ලංකම් ආවිජිත්වා කියන්නේ පළඟක් නැඳ කියන එකට මේ කෙලස් පල්ලෙහ අංකයට බාධා කියලා. පල්ලංකම් කියන එක ගැන විස්තර කරන කෙලස් කියන එක පල්ලෙහ අංකයට බාධා වදිනවා. මම දන්නේ කොහොමද හස්තුලි කියලා මම හිතනවා කියනවා විසින්නම නැති පල්ලංකම් ආවිජිත්වා කියලා පළඟක් බඳගෙන දුන්නේ කියලා. ඊට පස්සේ උදින් කායෙන් පනිදාය කය ඍජුව තියාගෙන පරිණපාසතින් උපට්ඨපිත්වා සිහිය පෙරටු කරගෙන. දැන් මේ කියන්නේ හැම දෙයක්ම ආවරණය කරලා තියෙන. ඒ කියන්නේ ඉඳගෙන විතරක් ඉන්නේ කියලා මම කලින් කිව්වා අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරියට යනකොට එනකොට මුණ පවත්වන ඒ හැම දෙයක්ම ගැන කියාගෙන ඇවිල්ලා තමයි මේ කතාව කියන්නේ. එතකොට එයා වාසය කරන අභිඥා ලෝකේ පහය. එයා අභි ලෝකේ අභිඥාව දුරු කරමින් විගත අභිඥාව චේතසාව විහෙරති. අභිජනීති පහය කියලා කිව්වේ ඒ රාගෝ සරාගෝ මේ රාගී බවක් සරාගවත් බවක් මේ ඇලෙන ගතියක් තියෙනවා නම් මේ රාගය දුරු කරන එකට කියන අභිජ්ජාව කියලා. තත්කතම ලෝකෝ ඒක මොකද්ද ලෝකය කියලා කිව්වේ අභිජ්ජා ලෝකේ පහයින් ලෝකේ අභිජ්ජාව දුරු කරලා කියන්නේ කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝක පංච උපාදානස්කන්ධේ තමයි ලෝකය ඒ කියන්නේ මේ එළියේ තියෙන ලෝකේ නෙමෙයි මෙහි ස්කන්ධ ටික හදාගත්ත තැන තියෙන ලෝකය. අයං උච්චති ලෝකෝ. අයං අවිජ්ජා ඉමානි ලෝකේ සත්තා හෝති සංතා සංතා හෝති සංතා මේක සංතා අත්ංගත. මේ අවිජ්ජාව මේ පවතින විෂම ලෝභය මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ දුරු කරනවා එයා දුරු කිරීම පිණිස පිළිපන්නා. ඒක නැති කරන්න උත්සාහවත් කරනවා. අත්ංගත අස්තංගතයට යන්න උත්සාහවත් වෙනවා. එතකොට මේ විදිහට එයා වචන දෙකකින් වෙනවා ශෝෂිත විශෝෂිත ව්‍යතිකృత මේ විදිහට දුරු කරනවා වාස්තු කරලා හරිනවා විවලල දානවා මේ විදිහට ඒ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු කරන්න යන උත්සාහවත් වෙනවා කොහේද පංචපාදානස්කන්ධයේදී ඇති. එතකොට ලෝකයේ කියන එකට අපිට අවශ්‍ය අර්ථකථන නිර්වචන සපයන්න පුළුවන් කමක් නැත්තේ මේ වගේ බෙදලා දක්වනකොට. ලෝකයේ කියන්නේ මෙන්න මේක නිසා ලෝකයේ කියලා වෙලා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට මොකද අද එක එක අර්ථකථන වලට සපයන නිසා කියන්නේ ලෝකයේ කියන ඒ අර්ථයෙන් මිසක වෙනත් දෙයකින් නෑ. ඊට පස්සේ ව්‍යාපාද පදෝසම් පහය ව්‍යාපාදේ දුරු කරලා වාසය කරනවා ව්‍යාපාදේ කියලා කියන්නේ චිත්තස අදහතෝ හිතේ පටිග සහගත බවක් ගැටෙන බවක් තියෙනවා නම් මේ ගැටෙන බව දුරු කරන බව ඊට පස්සේ තීන මිද්දම් පහයාති අත්ති තීන අත්ති මිද්ද ඔන්න මේ වෙලාවේ අවශ්‍ය දේ තීන මිද්දය දුරු කරලා තීනයක් තියෙනවා යුද්ධයක් තියෙනවා. තත්ත කතන තියෙනවා මොකද එතන තියෙන්නේ එයා චිත්තස්ස අකල්ලිතා අකම්මිතා. හිතේ නිකන් දැන් බය කියන ගතියක් තියෙනවා හිත නිකන් හැකිලුන බවක් තියෙනවා මේකට කියනවා තීනය කියලා. තත්ත කතන නීතා යා යා කායස්ස අකල්ලිතා අකම්මිතා. කයේ තියෙන මේ හැකිලුන කම දැන් බය කියන නිකන් කයේ තියෙන කම. අරති තන්දි විජම්බිකා බත්ත සම්මද කුසීතෝච වීණත්තන් කියලා ඔතන තියෙන ධර්මතා ටික. අරති කියලා කියන අරති තන්දි කියලා කියන මේ අදි කුසලේහි නොයම ඊට පස්සේ විජම්බිකාව කියලා කියන මෙහා අපි ඒ වෙලාවට ඇඟමැලි කඩන්න කැමැත්තක් තියෙනවා මේකට කියන විජම්බිකා කියලා. කෑවට පස්සේ යම් මත් ගතියක් යනවා නම් බත්ත සම්මතය කියලා කියනවා. ඊට පස්සේ මේ හැකිලුණු බව. ඊට පස්සේ මෙන්න මේ ටික එයාට දුරු කරගෙන එයා වාසය කරනවා. නිදිමත කියන එක නිද්දේට වැටෙන දෙයක් කියලා. එයා තීන නිද්දේ දුරු කරලා ආලෝක සංඥා ආලෝක සංඥාව වාසය කරනවා. කවුරු කැමතිද ආලෝක සංඥාව කියන්නේ? එතකොට දැන් එයාට මේ නීවරණ ධර්මතා ටික ඔක්කොම කියනවා නීවරණ ධර්මතා ටික දුරු කරන මනසින් යුක්තව වාසය කරනවා තීන මිච්ඡ උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ටික කාම කාමච්ඡන්දේ කියන කලින්ම කතා කරා නේද අවිද්‍යාව කියන තැන එතකොට මෙන්න මේ විදිහට යා මේ ටික දුක් කරගෙන වාසය කරනවා මෙහෙම ඉන්නකොට එයාට විවිච්ඡේව කාමයේහි විවිච්ඡේව අකුසලයේහි ධම්මේහි ප්‍රථම ධ්‍යාන සිත විස්තර කරනකොට ඒ ප්‍රථම ධ්‍යාන සිත විස්තර කරන ක්‍රමයක් තියෙනවා ඒ තමයි විවිච්ඡේව කාමයේහි විවිච්ඡේව අකුසලයේහි ධම්මේහි කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න මේ ප්‍රථම සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨම ඥාන චිත්තං උපසම්පජ්ජ විහෙරති. එතකොට ඔයගේ තමයි ප්‍රථම ධ්‍යාන සිට විස්තර කරන්නේ. එතකොට අපිට බෙදා ගන්න ඕන මොකද්ද ඔය ප්‍රථම ධ්‍යාන විස්තර කරන විස්තරය කියලා. එතකොට ඒකෙදි කියනවා විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ ධම්මෙහි කියන එක විස්තර කරනවා තත්ත කතමේ කාමෝ එතන විවිච්ඡේව අකුසලේහි විවිච්ඡේව කාමේහි කියන්නේ. කාමය මොකද්ද? චන්දෝ කාමෝ රාගෝ කාමෝ චන්ද රාගෝ කාමෝ. ඡන්දයත් කාමේ රාගයත් කාමේ චන්ද රාගය කොටින්ම කාමයයි. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. සංකල්පය කාමේ රාගයත් කාමේ සංකප්ප රාගයේ කාමයයි. ඉමේ විච්ඡන්ති කාමා. මේකට කියනවා කාමය. තත්ත කතමේ අකුසල ධම්මා. එතන මොනවාද අකුසලයේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනෝන්ද උපචිකිච්ඡ රුචිකිච්ඡ ඉමේවිච්ඡන්ති අකුසල ධම්මා. ඉති ඉමේහිච්ච කාමේහි ඉමේහිච්ච අකුසලේහි ධම්මේහි විචිත්තෝ හෝති තේන විච්ඡති විච්ඡේව කාමේහි විච්ඡේව අකුසලේහි ධම්මේහි. මම මේ ටික දුරු නිසා එයාට කියනවා විච්ඡේව කාමේහි විච්ඡේව අකුසලේහි කියලා. ඔන්න එතනදී තියෙන ලක්ෂණය තමයි කාමයන්ගෙන් දුරව අකුසලයන්ගෙන් දුරව කියනකොට අකුසලයේ කියනකොට නීවරණ ධර්මතාවයෙන් තොර බව කතා කරනවා මිසක මෙතනදි කතා කරන්නේ නැහැ මූලක්ලේශයෙන් තොර වෙන බව. ඒ කියන්නේ මූලක්ලේශය කියලා කියන්නේ හැම වෙලාවකදීම භවතණ්හාව කියන එක ගැන එතන දෙන්නේ අවිද්‍යාව භවතණ්හාව කියන මූලක්ලේශ දෙක ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒ දෙක ඔය හැම තැනකම නියෝජනය වෙනවා. යම් විදියකින් අරිහත් මාර්ගසිත ගැන කතා කරනවා නම් අරිහත් මාර්ගසිතෙන් දුර වෙන දෙක ඔය හැම තැනකම නියෝජනය වෙනවා. අවිද්‍යාව සහ භව තණ්හාව. එතකොට ඒක නිසා මෙතනදී අකුසලයේ කියව සමමින් හිතන්න එපා මේ සියලුම අකුසලයේ මෙතන දුර වෙලා කියලා. මේ කියන්නේ පංච නීවරණ ධර්ම අකුසල. ඒ අකුසලයේ විතරයි. එතකොට එතන තියෙන කාමච්ඡන්ද මිශ්‍රිත කාමය. කියන්නේ මේ රූපය අනුගිය කාමය. රූපය අනුගිය කාමය හැම වෙලාවෙතදීම රූපේ කාමය නෙමෙයි චන්ද රාගයේ කාමය. මෙහි ඇති කරගත්ත කැමැත්ත කාමය එතකොට එයාට හැම වෙලාවෙකදීම දැන් විරිච්ඡේව කාමයේ වෙනකොට කාමයෙන් මිදෙන්න වෙනවා. අපි ඔතනට මතක් කරගන්න කතා කළ ආනාපාන සති සූත්‍රයේ කතා කරනකොට අපි කතා කළා ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව යම් මානසිකාරයක් පවත්වනවා නම් මේ මානසිකාරයේ පැවැත්ම තුළ අපිට ආස්වාස ප්‍රාස්වාසයේ කය බවටපත් වෙනවා කියලා. ආස්වාස ප්‍රාස්වාසය යනවා බලනකොට රස්සංවාස සන්තෝ පස්සංවාස සන්තෝ කියලා කතා කරලා ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති කියලා සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්කති කියනකොට ආස්වාස ප්‍රාස්වාස කය ප්‍රතිසංවේදීව එතකොට එයාට අතහැරෙන්නේ මොකද්ද මේ කය මේ ධාරත් සහිත මේ රව් කය එයාට අතහැරෙනවා එයාට ආස්වාස ප්‍රාස්වාසයේ කය හැටියට දැනෙනවා කය ලෙස එයාට ගන්න පුළුවන්කම තියෙනවා එතකොට එයාගේ මුළු කයම මේ ආස්වාස ප්‍රාස්වාසයේ විතරයි. මුළු ජීවිතේම මුළු කයම එයාගේ මේ ආස්වාස ප්‍රාස්වාසයේ විතරයි. එතකොට මේ කය පිළිබඳ යම් කාමයක් තිබුණා නම් මේ කාමය දැන් දුරු නේද? දුරුයි. කය පිළිබඳ යම් රාගයක් තිබ්බනම් ඒ රාගය ආදි දුරුයි. හිතපන් මේ කය ගැන කාමයේ විතරක් දුරුයි කියලා. මේ කාය ප්‍රතිබද්ධව තමයි අපිට අනිත් හැම කාමයක්ම ඇති වෙන්නේ. මේ මාව මේ මේ මේ රූපේ පිනවන්න අවශ්‍ය නිසා අපිට අනිත් හැම දෙයක්ම අවශ්‍ය කරන්නේ. එතකොට විවිච්ඡේව කාමයේහි විවිච්ඡේව අකුසලයේහි ධම්මයේහි කියනකොට එයාට අනිත් කාමයෙන්ගනුත් හිත විදෙනවා. අනිත් ඇහැ පිනවන්න අවශ්‍ය වෙන එයා ඒ කාමයේ හොයන්නේ නැහැ. එයා හොඳ ශබ්ද අහලා කන පිනවන්න බලන්නේ නැහැ. ඒ හොඳ රූප බලලා කන පිනවන්න හදන්නේ හොඳ ශබ්ද අහලා කන පිනවන්න බලන්නේ අද ප්‍රථම ධානලාභී. නමුත් මේ ශාසනයේ ප්‍රථම ධානය ලැබන කෙනා රූප බලන කන පිනවන්න හදන්නේ ශබ්දවල කන පිනවන්න හදන්නේ එයා දන්නවා හැම වෙලාවකදීම මේ කය මිදිලා උලන් පොදත් ආස්වාස ප්‍රාස්වාසය ජීවිතේ බවට පත්වන කෙනා මොනතරම් සැහැල්ලුවක් පත්වෙනවද ඒ සැහැල්ලුවට සාපේක්ෂව මේ කය මේ සද්ද ගන්ධ රස ස්පර්ශ මොනතරම් සරල ලාමක මට්ටමකද තියෙන්නේ. ඒකෙන් කියන්නේ යාට ගඳ සුවඳ දැනෙන්නේ කියලා නෙමෙයි. මෙතනදී කොටස් දෙකක් දැනගන්න ධ්‍යානය සහ සමාපත්තිය දෙකක්. ධ්‍යානය එක සමාපත්තිය එක. ධ්‍යානය කියලා කියන්නේ ධ්‍යාන යුක්ත මේ මනසට ඒ කියන්නේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. මේ ධර්මතාව ටිකට කියනවා ප්‍රථම ධානය කියලා. මේ ප්‍රථම ධානයෙන් යුක්ත මනස තමයි විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව ටිකෙන් යුක්ත මනස. මේක ධානය මනස. හැබැයි සමාපත්තිය නෙමෙයි. සමාපත්තිය හැම වෙලාවකදීම ඒ තුලට සමවදින්න පුළුවන්. එයාට කිසිම දෙයක් ආපහු හම්බෙන්නේ නැහැ. ඒ සමාපත්තියට සමවැදුනට පස්සේ එයාට සමාපන්නයාට මේ බාහිර ලෝකෙත් එක්ක කරන ගනුදෙනු එයා කරන්න යන්නේ. එයාට සද්ද, ගඳ, සුවඳ, රස, ස්පර්ශ විඳ විඳින්න යන්නේ සමාපත්තියට සමවැදුන කෙනාට. සමාපත්තියට සමවැදුන එයාට පුළුවන් එක තැනක ඉන්න. කාය විවේකයෙන් සපේගෙන ඕනේ සමාපත්තියට සමවැදින්න. එහෙම නැත්නම් එයාට සමාපත්තියට සමවැදින්න බැහැ. දැන් ඔතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ධ්‍යාන ලාභය ධ්‍යාන සිත මොන භූමියටද අයිති? ප්‍රථම ධ්‍යානෙ. ප්‍රථම ධ්‍යානෙ අයිති කාබුණිට රූප භූමියට රූපාවචරස්ස සම්මස්ස කතත්තා. රූපාවචර භූමිය කළ බැරි. මේක උපදෝගත්තේ. එතකොට දැන් මේ කෙනා සමාපත්තියට සමවැදුනහම කොහොමත් රූප භූමියේ එක ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් සමාපත්තිය නැගී හිටියට පස්සේ මෙයා ඉන්නේ මොන භූමියේද? මනුස්ස ලෝකේ තිරසන් සත්තු ඉන්නවද? මනුස්ස ලෝකේ තිරසන් සත්තු ඉන්නවද? මනුස්ස ලෝකේ තිරිසන් සත්තු නැහැ. තිරිසන් ලෝකේ තිරිසන් සත්තු හිටියට මනුස්ස ලෝකේ තිරිසන් සත්තු නැහැ. මනුස්ස ලෝකේ ඉන්නේ මිනිස්සු විතරයි. එතකොට හැම වෙලාවකදීම ඒ වගේ රූප භූමිය නම් කාම භූමියේ සත්වයෝ ඉන්න බෑ කාම භූමිය නම් රූප භූමියේ සත්වයෝ ඉන්න බෑ දැන් මම කිව්වා ධ්‍යානෙ නැගිට්ටට පස්සේ එයා සාමාන්‍යයෙන් වෙන්නේ කාම භූමිය කියලා දැන් අචරිත්ත ධ්‍යානය කියන්නේ අත්මහරප ධ්‍යානය. අත්මහරප ධ්‍යානයෙන් කෙනෙක් කලුරිය කළොත් මැරුණොත් එයා කොහෙද උපදින්නේ වෙන්නේ? බ්‍රහ්ම ලෝකේ. දැන් ධ්‍යානයට සමවැදලා කාටවත් මැරෙන්න පුළුවන් නෑ. අඩුම තරමේ රහතන් වහන්සේ නමක් පිරිනවම් පාවත් ධ්‍යානයට සමවැදලා පිරිනවම් පාන්න බෑ ධ්‍යානයෙන් නැගිටලාමයි පිරිනවම් පාන්නේ. මේ ප්‍රකෘති මනසට අවිල්ලමයි පිරිනවම් පාන්නේ. එතකොට දැන් රූපාවචර ධ්‍යානලාභී කලුරිය කරනකොට මැරෙනකොට ඒ මැරෙන කෙනා මැරුනේ ධ්‍යානයේ සංයෝගල නෙමෙයි නැගිටලානේ එතකොට දැන් එයා කාම භූමියේ කාමාවචර සිතනම් පහළ වෙන්නේ එයා කොහේද බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ එයා උපදින්නේ දීව ලෝකෙක හරි මනුස්ස ලෝකෙක හරි එක්ක ධ්‍යානය ඇතුලෙන් මැරෙන්න වෙනවා එහෙම නැත්නම් එයාට නැගිටින මොහොතේදී රූප භූමියේ ජීවත් වෙන්න වෙනවා. මෙතන කාරණා දෙකක් තියෙනවා. රහතන් වහන්සේලා මනුස්ස ලෝකේ නැහැ. රහතන් වහන්සේලා කවදාවත් මනුස්ස ලෝකේ නැහැ. ඇසීනි කළත් බාහිර භූමිය හැටියට බෙදුවොත් රහතන් වහන්සේ අපරියාපන්න භූමිය අපි ඉන්නේ කාම භූමිය. භූමි දෙක. ඉතින් අරකෙනා ඉන්නේ රූප භූමියේ. අපි ඉන්නේ කාම භූමියේ. එතකොට එයාට කාමාවචර සිත පහළ වෙනවා නම් එයාට කියන්නේ කාම භූමිය කෙනෙක් කියලා. ඔය ඔය කතාව බෙදා දක්වන්නේ නැතිකම සහ ඔය කතාව නොදන්නාකම නිසා තමයි අද ඔය රූප අරූප භූමි ගැන කතා කරන්න යන මට්ටම තියෙන්නේ. ඔක අද ඊයේ තිබුණු ප්‍රශ්නයක් නෙමෙයි. බොහොම ඒ කාලේ ඉඳලම ආපු ප්‍රශ්නයක්. කතාවත් එක්ක කරනදී ඒ කාලේ ඉඳලම ওই ප්‍රශ්නේ එනවා අද නෙමෙයි. අඩුම තරම ඒ කාලේ රහතන් වහන්සේ රහත් බව කියනවා කිව්වෙත් ඒ කතාව නිසා තමයි. ඒ දැන් ඕනෙ වුණා මේ ලෝකේ බැලුවම රහතන් වහන්සේ ඉන්නවා. දැන් රහතන් වහන්සේ කොහොමද මේ ලෝකේ ජීවත් වෙන්නේ? දැන් ඕක කොහොම හරි පෙන්වන්න ඕනේ වුණා. ඉතින් ඒ වෙලාවට කාමාවචර සිතෙන් පහළ වෙන රහතන් වහන්සේට ප්‍රියාසිතක් හෝ වේවා විපාකසිතක් හෝ වේවා රහතන් වහන්සේට ඒ සිතෙන් පහළ වෙන එතකොට අපිට කියන්න වෙනවා රහතන් වහන්සේ ඒ වෙලාවට කාමාවචරයි කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේ රහත් භවෙන් ඒ වෙලාවට පිරිහලා අපරියාපන භූමියෙන් කාම භූමියට බැහැලා. නෑ ඒකමනේ කියන්න වෙන්නේ අනිවාර්යෙන් මේක එහෙම කියන්න වෙනවා. ඉතින් ඒකෙන් කිව්වා. එක එක නිකායාන්තරිකයෝ ඔය කතාව ඒ විදිහටම කිව්වා. ඊට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලී පුත්තිස්ස තෙරුන් වහන්සේ කතාවත් උපකරණේ රචනා කරනකොට අද තියෙන ওই හැම ප්‍රශ්නයකටම උත්තර දීලා තියෙනවා. ඔය අද තියෙන ප්‍රශ්න මූලය ගත්තොත් එහෙම ඒ කාලේ හිටපු අය මම දන්නේ. ඉතින් ඒ ප්‍රශ්න ඔක්කොම එදත් තිබිලා තියෙනවා. ඉතින් ওই ප්‍රශ්න ටිකට එදත් උත්තර දීලා තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් මිනිස්සුන්ට හරි තියෙන ප්‍රශ්නයක් මේ ප්‍රතිසන්දියේ පිණිස යන්න කලින් අන්තරාභවයක් තියෙනවා කියලා. මේ අන්තරාභවනේ අද ඊයේ කෙනෙක් මතු කරන කතාව නෙවෙයි. ඒ කාලෙම තිබුණ කතාව. අන්තරාභව කතාවලට ඒකම උත්තරේ දීලා තියෙනවා. අන්තරාභව කතා කියලා කතාවක් තුන වෙනම කොටසක් වෙන් කරන මේ තර්කයේ බිඳහෙලන මේ රහතන් වහන්සේ මේ තර්කයේ බිඳහෙලපු හැටි. දැන් කාම භූමියට යන කාම භවයට කර්මයක් තියනවාද කියලා අහනවා. ඔව් කියනවා අරගොල්ලෝ. රූප භූමියට කර්මයක් තියනවාද? ඔව් කියනවා. එතකොට අප මේ කාම භවයටත් රූප භවයටත් අරූප භවයටත් කර්මයක් තියෙනවා. අන්තරා භවයට කර්මයක් තියෙනවද කියලා අහනවා. එතකොට අන්තරා භවයට යන කර්මයක් නැහැ. එහෙනම් කර්මකින් තොරව යම් භවයක උප්පත්ති ගන්නවද? එහෙනම් නැහැ. එහෙනම් එකෙන් දැනගන්න අන්තරා භවයක් නැහැ කියලා. ඔහොම කීකී එක එක න්‍යායන්ගෙන් අන්තරා භවය කියන එක කඩලා දානවා. මේ විදිහටම අද කාලේ කතා කරන්න හදන ප්‍රශ්න ඒ කාලෙත් තිබුණා. එතකොට දැන් ඔය රහතන් වහන්සේ අරිහත්ත්වයෙන් පිරිහිනවා කිව්වෙත් ඒකයි. දැන් මේ ලෝකේ ජීවත් වෙන බව පණවන්නේ නැහැ. රහතන් වහන්සේ භව මට්ටමින් රහතන් වහන්සේ නිදිලා. ඒක නිසා රහතන් වහන්සේ අපරියාපන්න භූමිය, අපි පරියාපන්න භූමිය කියන්නේ. අපි කාම භූමිය. ඒක නිසා රහතන් වහන්සේලා කවදාවත් කාම භූමිය නැහැ. අපේ චිත්තචෛතසික ටිකෙන් කතා කරන්නේ නැත්තේ ඒකයි රහතන් වහන්සේ ගැන. එතකොට දැන් ඇයි එහෙනම් අපේ චිත්තචෛතසික ටිකෙන් කතා කරන්නේ අරූප ධර්මලාභය ගැන? අරූප ධානලාභියා ධානයෙන් නැගී සිටියේද ඔහු ඉන්නේ අරූප ධාන මනසින්මයි. එහෙම නැත්නම් එයා ධානයෙන් නැගිටලා කලුරිය කරනකොට එයා කලුරිය කරන්නේ කාමාවචර සිතකින්. එහෙම වුණොත් එහෙම එයාට යන්න වෙන්නේ කාම ලෝකේ උත්පත්තියකට. ඒක නිසා එයා කාම භූමියේ ඉන්නව නෙමෙයි. ඒත් එයා කටයුතු කරන්නේ හැම වෙලාවකදීම රූප භූමිය නම් රූප භූමියේ සිත් ටිකේ. එතකොට රූප භූමියේ සිත් ටිකේ නැවත නැවත ඵලය උපදින්න අවශ්‍ය නැහැ. නැවත නැවත ඒක නිසා තමයි ක්‍රියාසිත වෙන්නේ. එයාට නැවත නැවතත් මේ ලෝකේ වාසය කරන්න පුළුවන් මේව කම්මං නැච කම්ම විපාකං. කර්මයක් නෙමෙයි විපාකයක් නෙමෙයි. විපාකය කියන එක හැම වෙලාවකදීම සමාපත්තියට සංයෝජන තුල උපද්ද ගන්න විපාකය. එතකොට හැම වෙලාවකදී මට ජීවත් වෙන්න පුළුවන් වෙන කර්මයක් නොවුන් විපාකක් නොවුදී. හැබැයි ඒක කර්මයක් නෙමෙයි විපාකක් නෙමෙයි. එතකොට ඒක ක්‍රියාසිතක්. එතකොට හැම වෙලාවකදී එයා වාසය කරනවා ඒ ක්‍රියාසිතේ. එතකොට එයා විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ ධර්මයේ ලෝක ජීවත් වෙන්නේ කාමෙන් තොරව අකුසල ධර්මයන්ගෙන් තොරව. එතකොට වරදිලා හරි යාට කාමනීසිත සංකල්ප ඇති වෙන්න ගත්තොත් මොකද වෙන්නේ? ධානය පිළිගන්නවා. එයා එයාගේ භූමිය පිළිගන්නවා. බැරිද්‍රය හරි අර සංකල්ප ඇති වෙන්න ගත්තොත් එයාගේ ධානය පිළිගන්නවා. දැන් අද ධානයටපත් වෙන අයසනේ සාමාන්‍ය ජීවිතයේ gedara gedara ජීවත් වෙන වෙනද ජීවත් වෙච්ච අකුසල් සහගත මනසින් ධානය උපදෝගෙන ඉවරක් තියෙනවා. ඒ අද ධානය ආවෙන්නේ. නමුත් මේ ශාසනය සහ බාහිර ශාසනයව ධ්‍යානලාභී. එයා විනිච්ඡේව කාමයේ විනිච්ඡේව අකුසලයේ හිතන්නේහි. ඒ ධ්‍යානෙ උපදවගත්තේ නිකම්ම නෙමෙයි. එතකොට එයා ආපහු කාමයට වැටුණා කියන්නේ එයාගේ ධ්‍යානය සම්පූර්ණයෙන්ම පරිහානියටපත් වෙනවා. ධ්‍යානය සහ ඒ මත ඇති කරගත්ත වෘද්ධි තියෙන මේ සියල්ලම සහිතව පරිහානියකටපත් වෙනවා. මේ දවසක් හාමුදුරු කීප නමක් යනකොට වයසක මිනිස්සේ දරබඩකුත් අරගෙන යනවා. හාමුදුරු ගංගා තීරයට ගිහින් වාහන වරනවා පින්ඩ පාති දාන ටික. වරනකොට අර මිනිස්සයා ඇවිල්ලා ඉතුරු වෙච්ච කෑම ටිකක් ඉල්ලනවා හාමුදුරුවෝ. ඉතින් මේ මිනිස්යාගේ හැටි දැකලා එතන හිටපු පොඩි හාමුදුරුවෝ නිකන් සමච්චලයට hina වෙනවා. එතකොට මේ මිනිස්සයා කියනවා යෝහසලෝ නිකන් හිටලා මට hina වුණාට ඒ කාලේ මම ඔහොම නෙමෙයි මමත් ඔය සිවුර දරාගෙන ඉඳලා ධ්‍යාන උපදෝගෙන මම ගමන් බිමන්ගේ සම්පූර්ණ මුදින්මයි කියනවා. මේ කාමයේ ආදීනව එදා උඩින් ගමන් බිමන්ගේ මම අද අද කන වේලක් නැතුව මේ විදිහට දර කප කප දුක් විඳිනවා කියනවා. ඒක නිසා hina වෙන මේ කෙලෙසට කියනවා. ඒ කෙලෙසේ බාහිර ළඟක් තියෙන ඒ විදිහට කියනවා. ඉතින් ඒ කෙලස් ටික යෙදුනොත් අර ධ්‍යානයෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ධ්‍යානයේ මේ ශාසනයේ කතා කරන ධ්‍යානයේ ඒ මට්ටමේ පණවන්න අවශ්‍ය මේ ශාසනයට නෙවෙයි බාහිර ශාසනයේ ධ්‍යානය. ඒ මට්ටමේ පණවන ධ්‍යානය. එහෙම නැතුව මේ කාමයේ තුල ඉන්න ගමන් ලබා ගන්න ධ්‍යාන නෙමෙයි. කාමයේ තුල ඉන්න ගමන් ලබා ගන්න පුළුවන් එකම දේ තමයි සමාධිය උපදෝගෙන තියාගන්න පුළුවන්. හැබැයි ආය නැති වෙනවා. ආය උපදෝගන්න එක සමාධිය එක ධ්‍යානය නෙමෙයි. ධ්‍යානය නම් එයා අනිවාර්යෙන් භූමිය වෙනස් වෙලා යාගේ. එයාගේ ලක්ෂණ ටික මොකද්ද? විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. පල්ලෙහාම මට්ටම. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතාව. ඕනම අරමුණක් ඇහැට පේනකොට එයාට ප්‍රකට වෙන්නේ මෙහි ඇති කරගන්න ධර්මතාව ටික. ධ්‍යාන නිමිත්ත පැත්තෙන් එයාට ප්‍රකට වෙන්නේ. එයා විඳින්න යන්නේ බාහිර දේ. එහෙන් එනකොට ඒ දේ අරඹය ඒක පිළිගන්නමු අපි ලෝකෝත්තර දර්ශනය කතා කරන්නේ. එතකොට දැන් රහතන් වහන්සේට මෙතන මෙහෙන් අරමුණක් කෙනකොට මෙහෙ පිළිගන්න පිළිගැනීම කවුන්ට් වෙනවා. එතන සංකාරස්කන්ධයේ තිබුණනේ ලෝකෝත්තර නිරෝධ සංඥාවක් නිරෝධ දර්ශනයක්. දැන් රූපාවචර ධානලාභියට එතන තියෙන්නේ හැම වෙලාවකදීම ඇත්ත දකින නෝන. ඇත්ත දකින නෝන මොකද්ද? විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතාව කියන එයා උපද්දගත්ත ටික දකින නෝන. එයා හැම වෙලාවකදීම චෛතසික පැත්තේ ඇති වින්දනේ විතරයි දකින්නේ. මේ විතක්ක ਵਿਚාර උපද්දගත්ත ටික. ඒකයි හැම වෙලාවකදීම රූප භූමියේ ස්කන්ධ ධාතු ආයතන ටික බෙදුවට දැන් ඔක චක්කායතනේ සෝතායතනේ විතරයි දෙන්නන්නේ. ආයතන හයයි පෙන්වන්නේ. චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, මනායතන, ධම්මායතන. ආයතන හයයි. චක්කායතන, සෝතායතන පෙන්වන්නේ චක්කායතනයයි රූපායතනයයි පෙන්වන්නේ මේ ඇහැ මේ රූප නෙමෙයි. දිබ්බ චක්කු පෙන්වන්න අවශ්‍ය නිසා. නැත්නම් මේ ඇහෙන් මේ රූප දකින්න කියන මට්ටම පෙන්වන්න අවශ්‍ය නිසා නෙමෙයි දිබ්බ චක්කුව දකින්න නිසා. සෝතේ පෙන්වන්නේ දිබ්බ සෝතේ කියන නිසා. ඒගොල්ලෝ අහලා තියෙනවා දිබ්බ ගාන, දිබ්බ ජීවා, දිබ්බ කාය කියලා. එහෙම නෑනේ. ඒක නිසා ඒ ආයතන ටික නෑ. අර ආයතන ටික පනවන්න අවශ්‍ය නිසා තමයි චක්ඛායතනයයි සෝතායතනයයි පනවන්නේ. එතකොට ඒක ඒ මට්ටමින් පිරිසිදු කරලා ඒ මට්ටමින් එයා විඳින්නේ ඒ මට්ටමේ විතක් විචාර පීතිසුඛ ඒකග්ගතා කියන ධර්මතාව ටික. මේ අපි කයින් ඇහෙන් රූප විඳින රූපේ දකින්න එපා. අපි කනෙන් අහන ශබ්දේ විඳින්න දකින්න එපා. ඒක ඒ මට්ටම ඉක්මවා දීපු නිසා තමයි රූපය කියන දේ ආවේ. ඒ කියන්නේ හැම වෙලාවෙදීම අපිට මේ ඇති වෙන මට්ටම අකුසලයේ මත පදනම් වෙච්ච දෙයක්. කුසලයේ සහ අකුසලයේ. එතකොට විවික්කේව කාමයේ විවික්කේව අකුසලයේ ධම්මයේ කියනකොට හැම වෙලාවකදීම ඔය අකුසල ධර්මයන්ගෙනුයි ඔය කාමයන්ගෙනුයි වෙනම ධ්‍යානයක්. එයාට හම්බෙන්නේ. සවිතක්කං සවිචාරාන්ති අත්ති විතක්කෝ අත්ති විචාරෝ. තත්කතම විතක්කෝ යෝතක්කෝ විතක්කෝ සංකප්පෝ අත්පන ව්‍යප්පන. ඒ කියන්නේ යම් විතක්කේ කියලා කියන්නේ හිතනකම. ආස්වාස ප්‍රාස්වාස කය ගැන අපි කියවනේ. ආස්වාස ආස්වාස කය ගැන යම් හිතන කමක් තියෙනවා මේකට කියනවා විතක්කේ කියලා. මේ අරමුණ පිරිමදිනකම මේක ඔසවලා ගන්න කමට කියනවා විතක්කේ කියලා. ඔසවලා ගත්ත දේ පිළිමදින කමට කියනවා විචාරය කියලා. එතකොට විතක්ක විචාර. ගත්ත ධ්‍යානයේ උපදව ගන්න ගත්තම අරමුණක් තියෙනවා නම් ඒ අරමුණම සිහිපත් කරන කමට කියනවා විතක්ක කියලා. ඒ අරමුණම පිළිමදින කමට කියනවා විචාරය කියලා. එතකොට විතක්ක විචාරය ඒ දෙකෙන් යුක්තයි ප්‍රථම ධ්‍යානය. ඊට පස්සේ ඒක නිකන් නෙමෙයි විවේකජං විවේකයෙන් උපද්දපු දෙයක්. විවේකය මොකද්ද? විතක්ක ਵਿਚාර පීතිසුඛං චිත්තස් ඒකග්ගතා තේ ඉමේහි ඉමං හි විවේකී ජාතං හොಂತಿ. හැම වෙලාවකදීම මේ ධර්මතාව ටික මේ අනිත් ධර්මයන්ගේ විවේක උනකල්හි. විවේකජං කියලා කියන්නේ නිකන් නෙමෙයි. ආයතනයෙන් ගන්න මේ ඇහෙන් ගන්න අරමුණ වලින් විවේකයි යාගේ. මේ කනෙන් ගන්න අරමුණ වලින් එයා විවේකයි. නාසයෙන් ගන්න, දිවෙන් ගන්න, කයින් ගන්න අරමුණ වලින් එයා විවේකයට ගිහිල්ලා. විවේකජං විවේකයෙන් ගත්තේ. එක අරමුණයි මොකද්ද? ධ්‍යානෙ උපදව ගන්න ගත්ත යම් අරමුණක්. ආනාපාන සතිය වේවා, බුද්ධානුස්සතිය වේවා, මෛත්‍රිය වේවා ගත්ත අරමුණක් තියෙනවා නම් අන්න ඒ අරමුණ එයාට තියෙන්නේ. ඒක විතක්කය. ඒක ਵਿਚාරය ඒකයි පිරිමදිනකම තියෙන්නේ. ඒ අරමුණේ ප්‍රීතිය, ඒ අරමුණේ සුඛය, ඒ අරමුණේ ඒකාග්‍රතාවය. මේ ධානාංග පහම යෙදෙන්නේ ඒ අරමුණ උපාදාන කරමින් ඒ අරමුණ අල්ලගෙන. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ටික. ඒකයි එයාගේ විවේකය. අනිත් ධර්මතාවයන්ගෙන් එයා මෙදුන හිත විවේකයටපත් කරගත්තා. එතකොට ඒ විවේකයට පත් කරගත්ත නිසා තමයි යාට ඒකට සමාදින්න පුළුවන් මට්ටමේ ධ්‍යානයක් කියලා කිව්වේ. තලයක් කිව්වේ. ධ්‍යානය කියන්නේ මේ හිතට මොකක්වත්ම මූලයක් නැතුව හටගන්න නිකම්ම සමාධි මට්ටමක් නෙමෙයි. ඒක තලයක්. පිළිටා සිටින මට්ටමක් යාට. ඒ පිළිටා සිටින මට්ටමට ආයේ බාධා කරන්න බෑ මේ අනිත් අරමුණු වලින්. එහෙම වුණොත් ඒ විවේකජන්නේ. ඒක නැති වුණොත් මේක සුඛ ඒකාග්‍රතාව ටිකක් නැති වෙයි. ඒක නිසා මේ අනිත් අරමුණු වලින් බාධා කරන්න බෑ. හැබැයි අද ධ්‍යාන දෙනකොට තමයි දැන් අදිෂ්ඨාන කරන ප්‍රථම ධ්‍යානෙ. දැන් ප්‍රථම ධ්‍යානෙ අදිෂ්ඨාන කරනවා. ဒုတိ ය ධ්‍යානෙ අදිෂ්ඨාන කරනවා. තෘතිය ධ්‍යානෙ අදිෂ්ඨාන කරනවා. චතුර්ථ ධ්‍යානෙ අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කළ චතුර්ථ ධ්‍යානෙ වල එකින් එකට බස්ස වෙනත් වෙනවා. මේ ශාසනයේ ඔය ධ්‍යානෙ උතනින් සද්ධාහන පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔය ඔය ඔය සද්දේ අහන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි? ඒක විවේකජන් නෙමෙයි. ඒක අහන්න ගියොත් එහෙම. එළියෙන් ඇහෙන ඔක්කොමත් එක්ක ඉන්න ගියොත් මේ පේන ඔක්කොමත් එක්ක ඉන්න ගියොත් එයාට මේක විවේකයක් නෙමෙයි. විවේකයෙන් හදලා නැහැ. එයාට මේ විවේකය හදලා දෙන්න වෙනවා ඉස්සෙල්ලා. මේ ආයතනයෙන් එයා විවේක කරනවා. ඒකයි මේ ආයතන පෙන්වන්නේ නැත්තේ රූප භූමියේ. එයාට දිබ්බ චක්කුව උපදින්න පුළුවන්කම තියෙනවා ඒ භූමිය තුළ දිබ්බ සෝතේ උපදින්න පුළුවන්කම තියෙනවා. දිබ්බ චක්කුව කියන එක මේ ඇහැ නෙමෙයි. මේෙන් තොරවත් නෙමෙයි. එයාට ඒක මනෝමයෙන් උපද්දගත්ත මනෝමයෙන් මේ ඇහැම උපකාර කරගෙන උපද්දපු ඇහැ. මේ ඇහැ පේන්නේ නැති කෙනෙකුට දිබ්බ චක්කු උපද්දන්න බෑ. කන ඇහෙන්නේ නැති කෙනෙකුට දිබ්බ සෝත උපද්දන්න බෑ. මේ ඇහි අද්දකීම දිනු කරලා එයා හදාගත්ත දිබ්බ චක්කුව. එයාට මේ ආකාශයේ ස්වර්ණ දුර්වාණ රූප බලන්න පුළුවන්. මොකද ඒ බලන්න පුළුවන්කම තියෙන මේ දැනුත් අපිට පතිත වෙනවා. මේ ඇහැට ඇත්තටම රූප. මෙතන ඇවිල්ලා මිනිස්සෙක් හිටියොත් අපිට පේන්නේ ඇත්තටම. අපි දන්නේ නැහැ. නේද? අර කෙනා මේක සීවම් විදීමක් වුණත් අරමුණු කරන්න පුළුවන් මට්ටමට ඇහැ දිනු කරලා. ඒ වගේම හිත යොමු කරලා ඕන තරම් දුරකට මේක දකින්න පුළුවන් වෙන එයා හිත දිනු කරලා තියෙනවා. එතකොට දැන් ඔయిత කලින් එයා උපදව ගන්න දේ තමයි විස්තර කළ යුතු දෙයක්. ඒක ආලෝක සංඥා කියන වචනයක් තිබුණා. ආලෝක සංඥා කියන කියන එක පනවන්නේ ආලෝක සංඥාව කියන එක තීරණෙදී දුරු කරන්නේ. කොටින් කියනවා නම් වලු විදිහටම කියනවා නම් භාවනා කරනකොට ඔයගොල්ලෝ කියනවා ලයිට් එකක් පත් වෙනවා වගේ ඇස් දෙක පියාගත්තම තේනකොට ඔයගොල්ලන්ට තීන මිද්දේ නේද? එහෙම නෙමෙයිද? අත්දැකීමක් ලැබෙනකොට මොනවා හරි භාවනාවෙන් එන එතකොට ඔයගොල්ලන්ට දැන් එතන ඉන්න ඉදි කරනවා වගේ ඔය එන තීන මිද්දේ එන්නේ නැහැ. ඇයි ඔබලන්ට දැනෙන අත්දැකීම? ඒ කියන අත්දැකීම කියන්නේ දෙහාවීම නෙවෙයි. ඒක ඔබලන්ට ඉපදුණු ආලෝක සංඥාවක්. ආලෝක සංඥාව කියන්නේ දෙහාවීම නෙවෙයි. අද ලෝකෙට පනවන්න හදනවා මේ ආලෝක කය කියලා එකතුයි මේ ආලෝක සංඥාවෙන් පැනෙවි කියන්නේ ආලෝක සංඥාවෙන් පැනෙව්වේ හැම වෙලාවකදීම ආලෝක නිමිති එයාට හටගන්න. එතකොට ඒ ආලෝක නිමිති වලු මට්ටම තමයි ඔය ඔයගොල්ලෝ නිකන් පේන ඔය ආලෝක නිමිති හිතෙන් හදාගත්ත උදාස නිමිති ආලෝක නිමිති හදාගන්න එක. හැබැයි ඔක සියුම් මට්ටමට ගිහලා ඔයගොල්ලන්ට පුළුවන් මේ ඇහැ සියුම් කරන මට්ටමට යනකම් යන්න. අර එක හාමුදුරු දෙනමක් කතා කරනවා අඳුර වැටිගෙන ඉන්න වෙලාවේ ඇරත් මට පේනවා මේ රුවන්වැලිසෑය මළුවේ මේ මල් ආසනවල පූජා කරලා තියෙන මල් පේනවා කියනවා. දුර දුර විහාරේ කියන්නේ. ඊට පස්සේ ඇවැත්ම ඕක මොකද්ද මට මහා මොහොතේ සද්ගෞරවයක් කියලා එන වාරු පණිවක් තියෙනවා කියලා. එතකොට ඒ තරමට සියුම් කරලා මනස යොමු කරලා බුද්ධ ත්‍ස්මට්ටමට එනකන් හිත සියුම් කරලා. එතකොට ඒක ධ්‍යානයක් නෙමෙයි. නමුත් මේක ආලෝක සංඥා ඉපදවීම තුළ ඇති කරගන්න සියුම් බව ඒක. ඒක ධ්‍යානය නෙමෙයි හැබැයි. අර ආලෝක සංඥාව වැඩි වීම තුළම එයා උපදේ ගන්න සීන් බව තමයි ඒක. එතකොට ඒ කාලේ භාවනා කරනකොට ආලෝක සංඥා උපදෝන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ආලෝක සංඥාව කාටත් ඉක්මනට අද කාලෙත් ඔය තියෙන අයක් නැතුව නෙමෙයි. ආලෝක සංඥාව කියන එක තලයක් නෙමෙයි. දැන් ධ්‍යානය කියන එක තලයක් නෙමෙයි. ඒක අපේ මේ කාම භූමියේ නිදින රූප භූමියටපත් වීමක් වෙනවා. නමුත් ආලෝක සංඥාව භූමියටපත් වීම නෙමෙයි. ආලෝක සංඥාව එකම බව. අද ගොඩක් දෙනෙකුට ආලෝක සංඥා තියෙනවා. උභාග නිමිත්ත පලාගෙන ප්‍රතිභාග නිමිත්ත වෙනවා කියලා කියන තැනත් ඒකත් ආලෝක සංඥාව තමයි කියන්නේ. අපි යම් කසින වාගේ කමඨහනක් කරනකොට කසින භාවනා කරන එක දන්නවද නේද? දැන් අපි හිතමු මේ පාට මෙහෙම හොඳ පිරිමඩු වුණ ලස්සන රවුමක් අරගෙන දැන් මේකේ තියෙන මේ පාට සංඥාව හිතට ගන්නවා. එතකොට මේ මේ පාටටම හිත තියෙනවා. මේ කරන්න වෙන මොකක්වත් නෙමෙයි. හිතට එන විතරක සංසිඳ වල අර ආනාපාන සතිය කය කරගත්ත වගේ මේ මේ පාටටම හිත තියෙන්නේ පිට කරන්නේ නැතුව බලන්න. ඉතින් මේ නිමිත්ත හොඳට ගන්නවා ටිකක්. වැඩිපුරම මේ නිමිත්ත හොඳට හිතට තදට ගත්තට පස්සේ S2 පියාගන්නවා. අර නිමිත්ත සිහිපත් කරනවා. දැන් S2 පියාගත්තාම ඔයගොල්ලන්ට පේනවා නිමිත්ත. ඒකට කියනවා කසන උභාව නිමිත්ත කියලා. උපුපල ගත්ත නිමිත්ත. ඊට පස්සේ ඕක වඩනකොට ටිකක් ඕකම මෙනෙහි කර කර ඕක දිහා බලාගෙන ඉන්නකොට පේන පටිභාග නිමිත්ත පහළ වෙනවා. පටිභාග නිමිත්ත කියලා කියන්නේ මේක පලාගෙන හරි මේක මැදින් හරි විශාල ආලෝකයක් ඇති වෙනවා මේ පිරිමඩළු වූ අර රවුමටම හොඳ ආලෝකයක් ඇති වෙනවා. ඒ ආලෝකය මනසින් පුළුවන් පතරවන්න. ඒ ඒ ආලෝකේ මනසින්ම පුළුවන් පතුරවන්න. එතකොට ඒ ආලෝක සංඥාව Tamanට පුළුවන් ඕන තරම් දුරට පතුරවන්න. ඔක සඳහන් කරන්නේ ඇතම් කෙනෙක් එක ගහක් මූලකට පතුරවනවා මේ ප්‍රමාණ දෙකකට පතුරවනවා ගමකට පතුරවනවා මේ ලෝකයටම පතුරවනවා මේ විදිහට ඒක මෛත්‍රිය පතුරවනවා වගේ මේ ආලෝක නිමිත්ත පුළුවන් ඊට පස්සේ පතුරවන්න. එතකොට ඒක ආලෝක නිමිත්ත බව මේක ධ්‍යානය නෙමෙයි ඊට පහළ තියෙන දෙයක්. නමුත් මේකත් ආලෝක සංඥාවක්. එතකොට ඒ කාලේ කට්ටියට ඉක්මනට ආලෝක සංඥා ලැබිලා තියෙනවා. අදත් ඒක නම් නොලැබෙනව නෙමෙයි ඒක නම් ලැබෙනවා. එතනින් එහාට කරන්න තේරෙන්නේ නැති එක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඇයි මේ වගේ එකක් ආපු ගමන් හිතන්නේ ඒක තමයි දැනන්නේ කියලා. ආලෝක සංඥා පැතිරීම කෙසේවත් ලැබේවා ආලෝක සංඥාව ඉපදුනාම හිතන්නේ ධ්‍යානෙ කියලා. හැබැයි ආලෝක සංඥාවේ ලක්ෂණය තමයි ආලෝක සංඥාව ඉන්නකොට පිළිෙනවා. ආලෝක සංඥාවේ ඉන්න ඉන්න ඒක ගැන විඳින්න ගියොත් එහෙම පිරිනව. ඒක නැති වෙනවා. ඒක වඩන්න බෑ යාට එතන යාට. ඒක නිසා එයා ඒකමද කරලා ධ්‍යානය ධ්‍යාන පැත්තට යාගේ හිත අරගෙන යන්න වෙනවා. එයාගේ ලක්ෂණ ටික ප්‍රකට කරගන්න වෙනවා. නැවත නැවතත් ඒ අරමුණ උපචාර පරිකරණ කරන වඩන්න වෙනවා යාට. එතකොට දැන් එයාට විවේකජන් කියලා කියනකොට විවේකජන් කිව්ව හැම වෙලාවකදීම ප්‍රීති සුඛ කියනකොට අත්ති ප්‍රීති අත්ති සුඛ ප්‍රීතියක් තියෙනවා සැපයක් තියෙනවා තත්කතම ප්‍රීති මොකක්ද ඒක ප්‍රීතිය යා ප්‍රීති පානෝජන් අමෝදන ප්‍රමෝදන හාසෝ ප්‍රභාසෝ විත්‍ය රෝදග්ගං අත්තමං අත්තමන්තා චිත්තස්ස අයං චිති ප්‍රීති දැන් හිතේ ප්‍රාණෝද්‍යයක් තියෙනවා නම් තරුණ ප්‍රීතියක් තියෙනවා නම් ප්‍රමෝදනයක් තියෙනවා නම් සතුට වෙන බවක් තියෙනවා නම් ඔබවැඩි බවක් තියෙනවා නම් මේ මේ ලක්ෂණ ටිකට කියනවා ප්‍රීතිය කියලා. තතකතම සුඛං යං චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං ඉදං ඉති සුඛං ඉදං සුඛං නාය ප්‍රීතිය සහගතං හෝති සහජාතං සංසත්තං සම්පත්ත සම්පූර්ණ තේන උච්චති පීති සුඛං දැන් ඕක කොයි වෙලාවකවත් කිව්වද සුඛය කියනකොට සුඛය කියන්නේ කය කියලා දැන් මේ කියනවා සුඛය කියනකොට චේතෝ සම්පස්සජං චේතසිකං සාතං චෛතසිකයන්ගෙන් ඇතිකල මිහිරි බවක් තියෙනවා චේතසිකං සුඛං චෛතසිකයන්ගෙන් උපද්දපු සැපයක් තියෙනවා චේතෝ සම්පස්සජං හිතේම සම්පස්සේ උපදුනාම ධර්මයේ සම්පස්සේ උපදපු බවක් තියෙනවා මේ වේදනාවක් තියෙනවා මේකට කියනවා ප්‍රීතියෙන් යුක්ත සුඛයෙන් යුක්ත බව කියලා. මේ සුඛයයි ප්‍රීතිය දෙකම එකට යෙදෙන තැන කියනවා ප්‍රීති සුඛය කියලා. දැන් ඕකෙන් කියුවේ මේ කය කායික සැපයක් දැනෙනවා කියලා. හැබැයි මේ කායික සැපේ අපි කතා කරව ආනාපාන සති සූත්‍රය කතා කරනකොට ආනාපාන සතිය කය බවට පත් වෙනකොට අපේ මේ කය දරත සහිත කය අතහැරිලා ආනාපාන සතියයි කය වෙන්නේ. දැන් මේ කය අපිට හරි බරයිනේ. ඒක නේ මේ වෙලාවේ උස්සන්නේ අමාරුවක. වැටෙන ඊගෙන ටක් ගාලා ඔළුව කඩාගෙන ටක් ගාලා වැටෙනවා. හරි? බරක සහිතයි මේ කය බර වැඩි. හිත මෙතනින් පොඩ්ඩක් එහෙට එනකොටම අතහැරෙනකොටම මේ බලෙන් උස්සගෙන ඉන්න කය ඩක් ගාලා මෙහෙට වැටෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ මේ කය අපි නොදැනගෙන හිටියට අපි ලොකු බරක් මේ උස්සගෙන ඉන්නේ. මේක S2 අරගෙන ඉන්නත් අපි හරි අමාරු ඉඳන් ඉන්නකොට S2 රැහෙන්නේ. S2 අරගෙන ඉන්න එක නම් අමාරුයි කියලා දැන් තේරෙනවා ඒක හොඳ ප්‍රශ්නයක්. හරි අමාරුයි මේක අරගෙන ඉන්න. එතකොට මේ හැම වෙලාවෙම මේ කය දරත සහිතයි. රළු ඒකයි. එතකොට මේ කතා කරන්නේ ඒ කය නෙමෙයි. ඔය කයින් හිත මිදුලයි විවේකයෙන් කියන මේ කයින් හිත මිදෙන මොහොතට එතකොට එයාට චේතෝ සම්පස්සදන් හිතෙන් උපද්දපු කය ආස්වාස ප්‍රාස්වාසයේ කය කරගත්තේ හිතෙන්නේ මේ කය කය කරගත්තේ හිතෙන්නේ අපි අපිට ඒක ප්‍රකට නැති වුණාට අතනදී ආස්වාස ප්‍රාස්වාසයේ කය කරගත්තේ හිතෙන් තමයි කසන භාවනාව කය කරගන්නේ හිතෙන් තමයි ඒ ඕනම මොහොතක එයාට අන්තිමේටම කය ලෙස යන්නේ හිත එතකොට ඒ මුළු කයම එයාට මුළු නිමිත්තම සුඛය සහ ප්‍රීතියෙන් යුක්තයි කියන්නේ හැම වෙලාවකදීම ඒ ගන්න නිමිත්තම සැපසහගතයි. ගන්න නිමිත්තම ප්‍රීතියෙන් යුක්තයි. එතකොට ඒ මට්ටමට කියනවා එයාට ප්‍රීතිය තියෙන මට්ටමක් කියලා. මෙන්න මේකට කියුවා සුඛය ප්‍රීති සුඛ සහිත පඨම ඥාන සිත කියලා. එතකොට පඨමන්ති ගණනීය පුබ්බන පඨම. පඨම පළවෙනි කිව්වේ මේ ලක්ෂණ ටික බෙද බෙද යන නිසා මේකට කිව්වා එක කියලා. ප්‍රථම ධ්‍යානයට සමවැදිලා සෝවාන් වෙනව නෙමෙයි. සෝවාන් ඵලයත් එක්කම ධ්‍යානය ලැබෙනවා. ඒකෙන් කියන්නේ ධ්‍යානයේ ධ්‍යාන සමාපත්තිය දෙකක් කියන එක. ධ්‍යානය සහ ධ්‍යාන සමාපත්තිය දෙක. එතකොට ධ්‍යානය කියන එක ධ්‍යානයේ සහිතවමයි කියන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකග්ගතා කියන ලක්ෂණ ටිකටයි ධ්‍යානය කිව්වේ. ඒ අරමුණම ධ්‍යානය යකි. එතකොට සෝවාන් වෙන්නේ යම් අරමුණක් නම් විදර්ශනා කරමින් වරදවා ගන්නකෝ මේ කියන්නේ භාවනා කරන ධ්‍යානෙ උපදවලා ඊට පස්සේ විදර්ශනා කරන්න ඕනේ කියලා නෙමෙයි. යම් අරමුණක් නම් විදර්ශනා කරන්නේ ඒ අරමුණමයි එයා විතක්ක කරන්නේ, ਵਿਚාර කරන්නේ ඒ අරමුණේම ප්‍රේතිසුඛ ඒකකතාවට කියදෙන්නේ. එතකොට ඒ අරමුණේම යෙදෙනකොට ඒ අරමුණේම ඇත්ත දකින්න. එතකොට එයාට යෙදෙනවා ඒ අරමුණේ ප්‍රථම ධ්‍යාන සිත සමගම සෝවාන් ඵල සිතක්. එතකොට ඒකෙන් කියන්නේ එයා ධ්‍යානෙ උපදෝධන සෝවාන් ඵලයේ උපදගත්ත නෙමෙයි. සෝවාන් වෙනකොටම ප්‍රථම ධ්‍යානෙ ඉඳ සිටියා එයාට. හැබැයි එකම හිතේ ඇති ලක්ෂණ ටික. හැබැයි ඒකෙන් කිව්වේ නෑ එයාට හැම මොහොතකම අපෝ ධ්‍යානෙ දිගටම තියෙනවා කියලා. එතනින් අනතුරු ධ්‍යානෙ පිළිසිනවා. ඕනනම් එයාට පුළුවන් ඒක නැවත නැවතත් දිනු කරලා ආපහු ධ්‍යාන වඩන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් එතනින් පස්සේ එයාට ධ්‍යාන පිළිකිනවා. එයාට ආපහු කාම භූමිය. හැබැයි යා නැවත නැවතත් වඩලා නොතේරෙන ධ්‍යානයේ පවට වශී කර ධ්‍යාන වශී කරනවා කියලා තියෙනවා. උත්හාන සමාපජ්ජන ආවජ්ජන වශයෙන් මේක වශී භාවයට පත් කරලා එයා ඒ ධ්‍යානයේ නොතේරෙන බවට මට්ටමක් තියාගෙන හිටියොත් එයා කවදාවත් සම්බෝධිය උපදින්නේ. එයාට දුන්න රූප වෙන්නේ. හැබැයි ඒක ආපහු එයාට පිරිනුනවා. එයා නැවත සම්බෝධිය වෙනවා. ධ්‍යානයේ උපදින ධ්‍යාන සහිත සෝවාන් ඵලයේ උපදින වෙනසක් තියෙනවා. සෝවාන් ඵලයත් එක්ක උපදින ධ්‍යානය අපිට කියන්න බෑ අනිවාර්යයෙන්ම ඊළඟ මොහොතේ තියෙනවා කියලා. දැන් සමාධි නිමිත්ත ආසේවණේ කරලා කරලා උපද්ද ගන්න ධ්‍යානය අරට වැඩි ටික වෙලාවක් කල් අවවල හිටිනවා. නමුත් සෝවාන් ඵල සිතත් සමග උපදින ධ්‍යානය ඔයාට සෝවාන් ඵලයේ පිරෙන්නේ නැහැ නම් ධ්‍යානය පිරෙනවා. ඊළඟ මොහොතම පිරෙනවා. සමාධියක් අවශ්‍යයි කියන එක. ඒකයි සමාහිතම් වික්‍රේ යථාභූතම් සමාහිතෝ වික්‍රේ යථාභූතම් පජානාති. මහණෙනි හිත එකඟ වූ කල්ලි ඇත්ත ඇති හැටියට දකින්න කිව්වේ ඔය අර්ථය නිසා. ඔච්චර හිතේ එකඟතාවයක් නැතුව යාට කවදාවත් ඇත්ත දකින්න බෑ. ඒකයි කියන්නේ සාමාන්‍යයෙන් අර මම ඔකට කියන්නේ පැයට කිලෝමීටර 100ක වේගින් යන වාහනයක් යනකොට අපි ඉන්නේ එක තැනක වුණොත් ඕක ඇතුලේ තියෙන දේක් අපිට ගන්න පුළුවන් නේද? කවදාවත් ගන්න හම්බෙන්නේ මේ වාහනෙත් එක්කම අපි පැයට කිලෝමීටර 100ක වේගයෙන් යනවා. දැන් අපිට පුළුවන් මේ වාහනේ තියෙන දේ ගන්න දෙක එකටම නෑන්නේ. සමහර රටවල කෝච්චියත් එක්කම යන පැට් එක තියෙන දෙක එකටම යනවා. එතකොට ඒ වගේ දැන් මේ දෙකම එකටම යනවා එතකොට. අපිට ගන්න පුළුවන්. ඒ වගේ මේ හිත බොහොම වේගවත්. ওই වේගවත් හිත ළඟට අපි එක්ක වේගවත් වෙනවා නැත්නම් වේගවත් හිත නැත්නම් ඒක ඒක අපි ළඟට තියෙනවා. ඔය දෙක එකක් වෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිත හැම වෙලාවකදීම මේ සමාධිය තුල කරන්නේ එක්ක වේගවත් බව එහෙම නැත්නම් අඩු කරගන්නවා කියලා හිතනවා අඩු කරගන්න එක. හිතේ වේගවත් බව නැති කරලා එක තැනට ගන්න එක. ඒකම සමාධිය වෙනවා. ඒකට කියනවා විදර්ශනා මිශ්‍රිත සමතේ කියලා. ඒකයි මානසිකාරය කියන එක සමතේ වැඩෙන්න කියන්නේ. අපි ධම්මානුපස්සනාව කරනකොට ධම්මානුපස්සනාව වඩන කෙනාට අපි විදර්ශනාව කියලා අපි හිතුවට ඇත්තටම එයා වැඩෙන්නේ සමතේ. ඒ ධම්මානුපස්සනාව වඩන මානසිකාරය තුළ ඇත්ත දකින්න ඕන තමයි විදර්ශනාව උපදින්නේ. නැත්නම් ඇත්තටම මානසිකාරය එයාට සමතර්ථයක් ලැබලා තියෙනවා. නැවත නැවතත් වඩන මේ මානසිකාරය තුළ එක අරමුණක ඇත්ත දකින්න බව හැම වෙලාවකදීම මේ ධ්‍යානයේ සහිතම යායට සෝවන් ඵලසිතීපත් වෙනවා. ඒක ක්ෂණයක් විතරක් වෙන්න පුළුවන්. සෝවන් ඵලසිත උපදින ඒ ක්ෂණය විතරක් වෙන්න පුළුවන්. අවසර සම්බන්ධ වහන්සේ කියුවේ අර ඥාන කියන නැගී ඥාන සමාපත්තියෙන් නැගිටිනවා කියනවා මම දැන් භූමියේ පිළිදෙන කෙනෙක් නම් අරගෙන පස්සේ ඉතින් ඥාන සමාපත්තිය වැඩි මේ නැගිටිනොත් ඥානෙ නැගිටිනවා. ධ්‍යාන සමාපත්තිය. සම වැඩිලා ඉන්න එකෙන් නැගිටිනවා. ඒ ඥානෙ තියෙනවා. ඒ ධ්‍යානෙ තියෙන. සමාපත්තිය නෙවෙයි. ඒකයි අත අත් නොහර ධ්‍යානෙන් කවුරිය කළ බක්මන. අචරිත්ත ධ්‍යානෝ. අත් නොහරන ලද ධ්‍යාන. සමාපත්තියෙන් කවුරිය කරන්න බෑ. එතකොට ධ්‍යානෙ කියන දේ පිළිගන්නේ. අවසරයි තමයි ඒ කියන්නේ උපාපන්න කෙනෙකුට අ ධ්‍යානයකින්ද අපවත් නැතු වෙන්නේ මරණයටපත් වෙන මොහොතදී කාම භූමියේ හිතකින් මරණයටපත් වෙන්නත් පුළුවන් ධ්‍යාන සිතකින්පත් මේ මේ මේ කලුරේ කරන්නත් පුළුවන් හැබැයි ධ්‍යානයේ සිතකින් කලුරේ කරන්න ධ්‍යාන උපදලා තියෙන්න වෙනවා එයාට එයාට නැවත කාමාවචර සිත්ම පහළ වෙන්නේ ආපහු යතාව එයාත් නැවත ධ්‍යාන උපදලා තියෙතු වෙනවා ජානන්ති මේක ධානය කියලා කිව්වෙ මොකද්ද? විතක්ක ਵਿਚාර පීතිසුඛ එකගතා ටික විතරයි. ධානය කියලා ඊළඟට ඔක්කොම ධාන සංප්‍රයුක්තයි. ඊට පස්සේ දෙවන ධානය. දෙවන ධානය ඔක ධාන බෙදෙන ප්‍රභේද එක න්‍යායකින් අරගෙන කියනවා ධාන හතරයි කියනවා. තව ධාන න්‍යායකින් අරගෙන කියනවා ධාන පහයි කියලා. එතකොට ඒක බෙදෙනවා ඔය විතක්ක ਵਿਚාර කියන දෙක වලින් තමයි ဒုတိ ය ධ්‍යාන දෙකක් ဒုတိ ය ධ්‍යානෙ බෙදෙනවා. එකක් කියනවා විතක්ක ਵਿਚාරාන උපසම. විතක්ක ਵਿਚාර දෙකම සංසිඳනවා කියනවා. තව එකක් කියනවා අවිතක්කම් ਵਿਚාර මත්තම්. විතර්කේ සංසිඳන විචාර මාත්‍රයක් තියෙනවා. ඊතුරු කියන්නේ. එතකොට විතක්ක ਵਿਚාරානම් රූපසමා දෙවෙනි ධ්‍යානයේ හැම වෙලාවකදීම විතක්ක ਵਿਚාර දෙක සංසිඳවල එයාට අර කියපු ලක්ෂණ ටික නැවත කියාගෙන යන අධ්‍යත්තම් ආධ්‍යාත්මයේ හිත සංසිඳීමට ගිහිල්ලා විතක්ක ਵਿਚාර දෙක සංසිඳුණාට පස්සේ එයාට කියන්නේ ඊට පස්සේ ප්‍රීති සුඛ ඒකගතා කියන ටික. දැන් එයාට හොඳට දකින්න එයාට ප්‍රීති සුඛ ඒකගතා කියනකොට ආස්වාස ප්‍රාස්වාසයෙන් භාවනා කර්මස්ථානයට ගත්තේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ටික ජීවිතේ බවට පත් වෙනකොට එයාට නැවත නැවතත් ආස්වාස ප්‍රාස්වාසය අනුභවයක සිහිනට ඒක නෑ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්නේ කියලා මම කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය කය හැටියට ගත්ත එක ඒක නෑ එතකොට නම් එයාට තියෙනවා ඒ ආස්වාස ප්‍රාස්වාස කය අනුව එයා ප්‍රකට කරත්තේ පීති සුඛ ඒකග්ගතාව ටික. ආස්වාස ප්‍රාස්වාසය තුළ එයාට ඉස්සෙල්ලා ප්‍රථම ධ්‍යානයේ ලක්ෂණය තමයි ආස්වාස ප්‍රාස්වාස කයත් ප්‍රකට වුණා. ඒ ගැනම මෙනෙහි කරා. ඒකෙම හැසිරුණා. එතකොට එයාට ප්‍රීති සුඛ ඒකග්ගතාව ටික වැඩුණා. තිබුණා. දැන් මෙතනදී අර මෙනෙහි කරන මෙනෙහි කරන එක රළුයි කියලා හිතෙනවා එයාට. නැවත නැවතත් ආස්වාස ප්‍රාස්වාස කය ගැන මෙතන එක රළුයි කියලා හිතෙනවා. ඒක ඇලෙන්නේ නැණේක රළු වැඩි කියලා හිතලා එයා ඒක සංසිඳවනවා. ඒක සංසිඳවල ඊට පස්සේ එහා පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන ဒုတိ ය ධ්‍යාන සිතටපත් වෙනවා. එතකොට එයා ඊට පස්සේ ප්‍රීතිය සහ සුඛය ප්‍රීති සුඛ ඒකග්ගතා. ප්‍රීතිය සහ සුඛ ඒකග්ගතා කියන්නේ දැන් එයාට සම්පූර්ණම චෛතසික මට්ටමකින්ම යන්නේ. දැන් අරකින් එයාට කය ලෙස ප්‍රකට වුණා සම්පූර්ණම ආස්වාස ප්‍රාස්වාස කය හරියි. නමුත් මෙතන න්යායට ඒ කයත් අතහැරිලා. සම්පූර්ණයෙන් මෙතන න්යායට ප්‍රීතිය කය වෙලා. වේදන මේ මේ වේදනාවන් අතරින් එක්තරා වේදනාවක් හැටියට පනවනවානේ ආස්වාද ප්‍රාස්වාසය නිසා හද හටගත්තේ වේදනාව. අනාපානසති සූත්‍රයේ. එතකොට මේ ප්‍රීතියත්ම එතකොට මෙතනදී ඒ ප්‍රීතිය සහ සුඛය හැම වෙලාවකම යන ජීවිතේ බවට පත් වෙලා එතන ආස්වාස ප්‍රාස්වාසය අරගත්තාම ඉස්සෙල්ලා ආස්වාස ප්‍රාස්වාසයටත් කුලම් බහනවා කියලා එකටත් කරනවා. ඒකයි ප්‍රශ්නේ. ආස්වාස ප්‍රාස්වාසය කියන්නේ ඔක නෙමෙයි. ආස්වාසය කියන්නේ මොකද්ද? මට හරියට මතක නෑ. කොහොමයි ආස්වාසය කියලා කියන්නේ මේ ආස්වාදය අනුව බලන එක දුකද? ප්‍රාස්වාසය කියලා කියන්නේ මේ ආදීනමේ අනුව බලන එකයි කියලා ඒ කියන්නේ හුලන් දිහා බලන් ඉන්න එක නෙමෙයි කියලා එකක් බෙදන්න හදනවා. එතකොට මේ රසාස සන්තෝ කියන්නේ මේ කෙටිම ආස්වාදයෙන් කියන කෙටිම මේ ආස්වාස වේදනා කියන්නේ කොහොමද දන්නේ චුට්ටක් නිමල පැත්තකට දාන්නේ වෙන්නේ එතකොට දැන් විතක්ක ਵਿਚාර දෙක සංසිඳවල ප්‍රීති සුඛ ඒකග්ගතා කියන මේ ධර්මතා ටික ජීවිතේ කරගෙන ඉන්නවා. මොකද මේ ටික ජීවිතේ බවට පත්වෙච්ච එකනට හැම වෙලාවකදීම අර දරත සහිත ප්‍රථම ධ්‍යානයේ ඉක්මවා ගිහින් මේ ဒုတိ ය ධ්‍යානලාභීව වාසය කරනවා. එතකොට ඒක තමයි එයාගේ ဒုတိ ය ධ්‍යානය. එතකොට ඒක අවිතක්කම් අවිචාරණ එතකොට විතක්ක ਵਿਚාරාම රූප සම විතක්ක ਵਿਚාර දෙක සංසදෝව අවිතක්කම අවිචාරා අවිතක්ක වුණ අවිචාර වුණ ඔබ අද වර්තමාන කාල බෙදන්න වෙනවා විතක්ක ਵਿਚාර කියන එක වෙනම දෙයක් අවිතක්ක අවිචාර කියන්නේ වෙනම කතාවක් කියලා ඒ දෙකට විවිධාර්ථ දෙකක් දීලා ඒ දෙකත් බෙදන්න යනවා නමුත් ධාන විභංග විස්තර කරන්නේ මේකයි ඊට පස්සේ සමාධි සමාධිඥාන සමාධියෙන් උපන් සම්පසාදවත් බවක් අර ප්‍රීතිය සහ සුඛය හැම වෙලාවකදීම සමාධිමත් මනස තුල විතරක් පවත්වන දේ. සමාධියේ ජාතාවන්ති සංජාතන මේ සමාධිය තුල හදපු ඇති කරපු නිබ්බත්තා අබිනිබ්බත්තා මෙතන හටගත්ත මේ සමාධි ප්‍රතිසමෝහය නිසා හටගත්ත මනාව හටගත්ත දෙයට නිසා කියනවා සමාධිජන් කියලා. දැන් විවේකජන් අරක මේක සමාධිජන්. අරක හැදුනේ විවේකයන්. අර ධර්මතාව ටිකෙන් විවේකයේ හදපු නිසා. එතකොට ඒ විවේකයේ හදපු කෙනාට මේ ටික විතරක් ප්‍රකට වෙන්නේ සමාධිය තුල දැන් යාට. සමාධිය. අර ටික විවේකයන්. එයා කයට හිත තිබුණේ අනිත් ධර්මතාව වලින් ඇවිල්ලා බාධා නොකරන තැනට අරගෙන. ඒක නිසා ඒකට කිව්ව විවේකයන් කියලා. දැන් එයාට විවේකයේ තිබුණා මේකෙදී. දැන් මේක මේක පැත්තකට දැම්මා. මේක පැත්තකට දාලා දැන් අල්ලගත්ත ඒකට කියන සමාධිය. දැන් සම්පූර්ණ සමාධිය. ඒ යාට විවේකයේ කල්ලාතුන් තිබුණේ දැන් විවේකයෙන් හදපු දේ රළුයි එයාට. විවේකයෙන් නිසා හදපු මට්ටම රළුයි කියලා එයාට තේරෙනවා. ඒක නිසා එයා දැන් සමාධිය. සමාධිය නිසා හිතෙන් උපද්දගත්ත ධර්මතාවය එකම බව නිසාම. ප්‍රීති ප්‍රීති සුඛාන්ති අත්ති ප්‍රීති අත්ති සුඛං කියලා අර කලින් කරපු විස්තරෙම කියනවා. ඊට පස්සේ මේකට කියනවා ဒုတိ ය ධ්‍යාන සිතයි කියලා. ඊට පස්සේ ඊළඟ තෘතිය ධානය හැම වෙලාවකදීම ප්‍රීතිය සහ සුඛය ප්‍රීති සුඛ දෙකම ප්‍රහාණයට ලක් කරලා ඒක චතුර්ථ අධ්‍යයනයේ ප්‍රීතියාච විරාගාති. ප්‍රීතිය සහ හැම වෙලාවකදීම ප්‍රීතියෙන් හිත මුදෝනේ. ප්‍රීතිමත් බව නිසා හටගත්ත ඒකත් එයාට ප්‍රීතියත් රළු දෙයක් හැටියට දැනෙනවා. රළු වශයෙන් දැනෙන ප්‍රීතිය කියන්නේ එයාට මේ හිතේ නැවත නැවත චේතනාවන් නැවත නැවත සතුට ඇති කරගන්න එකත් එයාට සැපසහගත දෙයක් හැටියට දැනෙන්නේ නැහැ. එයාට දැන් ප්‍රීතිය සහ සුඛය අතර වෙනස තේරෙනවා. දැන් ප්‍රීතියනොයි සැපය හදාගන්නේ. ඊට පස්සේ එයා කල්පනා කරනවා ප්‍රීතිය අතහැරලා මට සුඛය පවත්වන්න පුළුවන්. දැන් ප්‍රීතිය හදාගත්තේ සුඛය හදාගන්න නිසා. රස්සාවක් හොයාගත්තේ ගේ හදන්න නිසා. ගේ හැදුවේ ගෙදර හදලා සතුටු වෙන නිසා. දැන් ඒක නිසා එයා දැන් ගේ හැදෙනවා. දැන් රස්සාව කරනවා ගේ හදනවා සහ සතුටු වෙනවා. දැන් එයා ඉස්සෙල්ලා ගේ හැදුවා රස්සාව අයින් කරා. දැන් උන රස්සාව අයින් කරලා ඉන්නවා. ඊට පස්සේ දැන් සතුටු වෙන්නේ ගේ තියනවා කියලා හිතාගෙන. දැන් එයා ගේ අයින් කරලා හිතෙන් විතර සතුටු වෙනවා. <laughs> එතකොට පීතියච විරාගා එතකොට හැම වෙලාවකදීම දැන් මේකේ තියෙන ලක්ෂණය තමයි හැම වෙලාවකදීම මේ ධර්මතාවයෙන් නොයන්න කියන දේ මෙතනට එකතු වෙන එක නොයන්න කියන එක මෙතනට එකතු කරන්නේ හැම වෙලාවකදීම විරාගය කියන එක වෙන අර්ථයකින් නෙමෙයි රාගය කියන එක යෙදෙන හේතු ටික පනවන්නේ නැති නිසා ඒ කියන්නේ හැම වෙලාවකදීම දැන් අපිට තියෙනවා ධ්‍යානයට ඇලෙනකම. ධ්‍යාන කියන දැන් අනිත්‍යධර්මතාවයට ඇලෙනකම ඔය හැම මොහොතකම තියෙනවා. දැන් මේ ටික හැම වෙලාවකදීම විවේකයන් කියනවා කියන්නේ විවේකයන් නෙවෙයි සමාධියන් කියලා කිව්වේ. සමාධිය මොකද්ද පුදේ? එතකොට දැන් මෙයාට රළු දෙයක් හම්බෙන්නේ චිත්තචෛසික ටිකම එයාට නැවත නැවතත් හම්බෙන්න තියෙනවා. එතකොට දැන් එයාට මේ චිත්තචෛසික ටිකේ නොයලින් වශයෙන් තමයි ප්‍රහාණය කරන්න වෙන්නේ. අර ටිකෙන් නම් එයා ඒකම අතහැරියා. නමුත් මෙයාට සිද්ධ වෙනවා දැන් ඒක පවතිනකොට ඒක අතහරින්න. අන්න ඒ කාරණාව නිසා ඔතන ඔය මේ විරාගය කියන වචනේ විශේෂයෙන්ම යෙදෙනවා. ඒක නිසා කියනවා පීති පීතියට විරාගා උපේක්ඛෝච විහෙරති සතෝච සම්පජාන හැම හැම වෙලාවකදීම එයා සුඛස්සච පහන දුක්ඛස්සච පහන සුඛේ සහ දුක කියන දෙකම දුරු කරලා පීතියාච විරාදාච උපේක්ඛෝච විහෙරති සතෝ සම්පජාන සුඛස්ස සුඛංච කායේන කායේන කායේන පටිසංවේදේති යන්තම් වරිය අතික්කන්ති උපේක්ඛෝ සතිමහ සුඛ විහාරේති තන් තතිය ඥාන උපසම්පජ්ජ විහෙරති එතකොට හැම වෙලාවකදීම සතෝ සිහි ඇතුව සම්පජාන නුවණ ඇතුව සුඛංච කායේන පටිසංවේදේති සුඛංච කායේන පටිසංවේදේති එයාට හැම වෙලාවකදීම සැපසහගත වූ කයින් තමයි එයාට ප්‍රීතිය හදලා දුන්නේ අර කණිකට මම කිව්වේ සැපසහගත කයින් තමයි ප්‍රීතිය කියන එක හදලා දුන්නේ සුඛංච කායේන පටිසංවේදේති හැම වෙලාවකදීම සැපසහගත කයින් එයාට ප්‍රීතිය කියන එක හදලා දුන්නා. ප්‍රීතියච විරාගා උපේක්ඛකෝච විහෙරති. එයා ඊට පස්සේ සැපසහගත කය නිසා එයාට ප්‍රීතිමත් බව හදලා දුන්නා. අර ආස්වාස ප්‍රාස්වාසය කය කරගත්තා. කය කරගත්ත එක නිසා හදාගත්ත කය නිසා ඇති කරගත්ත ප්‍රීතිය සැපයක් කියන දෙක එයා ඒ කය නිසා හදාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා හැම වෙලාවකදීම කය නිසා හදාගත්ත සැපයට තමයි ප්‍රීති වෙන්නේ. කය වේදනාව නොදෙනියන මට්ටම කතා කරන්නේ කලින්. ඒක විවේකජන් කියන තැනින් අපි කතා කළේ මේ කාය සංපස්සයෙන් හටගන්න කය නිදිලා ආසාර ප්‍රාසාසය කය කරගන්න තැන. එතකොට ආස්වාස ප්‍රාස්වාස කයින්ම යන්නේ එතකොට ආස් මෙතනදී අපෙනදී මේ දරපසහිත කයින් නිදිලා මෙතනදී ආස්වාස ප්‍රාස්වාස කයින්ත් නිදිලා ප්‍රීතිය සහ සුඛය කියන දෙක තමයි දැන් යාට ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ අවශ්‍ය වූ සැපයයි සැපය ඇති තමයි ප්‍රීතිය හදාගත්තේ ප්‍රීති සුඛ සහිත කියලා කිව්වහම හැම වෙලාවකදීම අවශ්‍ය වුණේ සුඛයි ලබාගත්තේ හැම වෙලාවකම සුඛේ ඇති තැනයි ප්‍රීතිය හදාගත්තේ ඊට පස්සේ එයාට ප්‍රීතියච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝ සංපජාන එයා ප්‍රීතිය සහිතව විරාගා නොයන හේතු කරගත්ත හේතු කරගෙන උපේක්ෂාව වාසය කරන සතෝ සංපජාන මනස සිහි ඇතිව සුඛංච කායන පටිසංවේදේති සැපසහගත වූ කයින් වාසය කරනවා. හැබැයි සැපසහගත වූ කයින් උපද්දපු ප්‍රීතිය තමයි දැන් එයාට ස්පර්ශ කරන මට්ටම. සැපසහගත වූ කයින් හදපු ප්‍රීතිය තමයි එයාට දැන් හම්බෙන්නේ. දැන් අර කයම සැපසහගත වූ මට්ටමේ සැපයෙන් එයා මිදිලා. ඒක වෙනස තේරෙනවා. දැන් ආස්වාස ප්‍රාස්වාසය කය බවට ප්‍රකට කරගෙන පළවෙනි තැන පැනෙනවා. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාස කය ප්‍රකට කරගෙන ආස්වාස ප්‍රාස්වාස කයම පිරිමදින ගතිය ඒකෙන් එයා හිත මුදවගත්තා ඊට පස්සේ මෙහි ඇති කරගත්ත පීති සුඛ ඒකාග්‍රතාව ධර්මතාව ටිකේ හිත පිහිටුවා ඊට පස්සේ එයා සුඛ කියන මට්ටම හැම වෙලාවකදීම දැන් ආස්වාස ප්‍රාස්වාස කයමයි ප්‍රීතිය කරගත්තේ ආස්වාස ප්‍රාස්වාස කය නිසා හදපු දෙමයි සුඛය කරගත්තේ. එතකොට මෙයා ආස්වාස ප්‍රාස්වාස කයින් හදපු සුඛය නිසා හදාගත්ත ප්‍රීතිය විතරක් තියාගෙන අර සුඛය නොසලකා හරින දේ බවට පත් කරනවා. දැන් ප්‍රීතිය තියෙනවා ප්‍රීතිය සහ ඒකාග්‍රතාවය තියෙනවා. ඔහු කොටස් දෙකකට බෙදලා තැන් දෙකක දෙපැත්තකට විස්තර කරනවා. එක තැනක් විස්තර කරනකොට සුඛ ඒකාග්‍රතාව සහිතව විස්තර කරනවා සුඛය අතහරින පැත්ත ගැන. ඒ වගේම තව පැත්තකදී ප්‍රීතිය අතහරින පැත්තක් ගැන දැන් අතන සුඛ ඒකාග්‍රතාවය කතා කරනකොට ප්‍රීතිය අතහැරලා මෙතනදී ප්‍රීතිය තියෙනවා සුඛය අතහැරලා සුඛස්සච පහන දුක්ඛස්සච පහන උද්දේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම කියලා කියනකොට ඒකට ඔය ධ්‍යාන බෙදෙන ක්‍රම දෙකක් තියෙනවා. එතකොට මේ දෙක තමයි ඔය තැන් දෙකට අනුව දෙපැත්තට වෙනස් වෙන්නේ. ඊට පස්සේ සතෝච සම්පජාන සුඛංච සුඛංච කායයෙන් පටිසංවේදේති. එයා හැම වෙලාවකදීම මේ කයින් උපද්දපු දේ අරමුණ අර විදිහේ පීති පීතිය සහ උපේක්ෂාව කියන දෙක එළඹගෙන වාසය කරනවා. යන්තම් අරිවා ආචිත්තන්ති ආර්ය කෙනෙක් ප්‍රකාශ කරනවා නම් උපේක්ඛකෝ සති සුඛ විහාරීති උපේක්ෂා සහිත සැප විහරණයක් කොට පනවනවා නම් තන් තතියඥාන උපසම්පද්ද විහෙරති කියලා ඊට පස්සේ සුඛස්සති පහනා දුක්ඛස්සති පහනා කුබ්බේව සෝමනස්ස දෝමනස්සන අත්තං යම අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධං චතුත්ථං චතුත්ථං ඥාන උපසම්පද්ද විහෙරති එතකොට ඊළඟට එයා අනිත් සුඛය සහ ප්‍රීතිය කියන අර දෙආකාර දෙපැත්තට පෙන්වපු ධර්මතා දෙකම අතහැරලා එයා උපේක්ෂා උපේක්ෂා සතිපාරිශුද්ධ සිහියෙන් පිරිසුදු බවට පමනවන ලද උපේක්ෂාව එළඹ සිටින ලද ඒ ධර්මතාවයම එළඹ සිටගෙන එයා චතුත්ථ ධ්‍යානය එළඹගෙන වාසය කරනවා කියලා කියනවා. එතකොට දැන් ඔය කතාවේදී ගොඩක් වෙලාවට අද කාලෙදි බෙදන්න හදන දෙයක් තමයි චතුත්ථ ධානයට යනකොට අවිද්‍යාවමශයත් නැහැ කියන එක. අවිද්‍යාවමශය නැහැ නෙමෙයි මේක තාම මේවා ඉන්න රූප භූමිය. යන්නේ කර්මය වඩලා තියෙන කර්මය කළා තියෙන තාම රූප භූමිය අනුව දෙයක්. ඒක නිසා මේ තාම අවිද්‍යාව බලපෑම දෙක දුරු කරලා නැහැ මූල ක්ලේශ දෙක මෙයාට ඒ විදිහටම තියෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් භාවනාවක් නම් ඒකත් එක සම්බන්ධයක් තියෙනවා යෝනිසෝ මනසිකාරය කියන එක ලොකු මාතෘකාවක්. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් එක කොටසක් විතරයි භාවනාව කියන එක. එතකොට අනිත් හැමදේම දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රය ටික දර්ශනයෙන් පහ කරන්න උත්සාහවත් වෙන ටිකයි අපි සබ්බාසෝ සූත්‍රය කතා කරපු අනිත් ඔක්කොම ටිකත් යෝනිසෝ මනසිකාරය. එතකොට භාවනාව ඒක අනිත් කොටස විතරයි. එතකොට මෙතන විස්තර කරනවා දැන් අර සුකංච කායන පටිසංවේදේති කියපු තැන අර කය නිසා හදපු මේ ප්‍රීතිය වින්දයි කියන තැනදී එතන විස්තර කරනවා මොකද කායයන් කියලා කියන්නේ කියලා. තත්ත කතම කායෝ සංඥාඛණ්ඩ සංඛාරඛණ්ඩ විඥානඛණ්ඩ අයං උච්චති කායෝ ඉදං සුඛං ඉමිනා කායේන පටිසංවේදේති තේන උච්චති සුඛංච කායේන පටිසංවේදේති. එතකොට එතන කාය විදිහට පනවන්නේ සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ තුන විතරයි. එතකොට වේදනා ස්කන්ධයවත් එයාට පනවන්නේ නැහැ. එතකොට සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකයි එයාට කය වුණේ කය නිසා හදාගත්ත සුඛය කියන එක. ඒතකොට එයාට වේදනා ස්කන්ධය නියෝජනය කරනවා නිකන්. ඒකයි ස්කන්ධේ වේදනා ස්කන්ධේ පනවන්නේ නැත්තේ. එතකොට ඒක තතිය තතිය ධ්‍යානය කියලා කිව්වා අරක චතුර්ථ ධ්‍යානය කියලා කිව්වා සුඛස්සච පහන දුක්ඛස්සච පහන අත්ති සුඛං අත්ති දුක්ඛං කියලා ඒ විස්තර කරන එක. ඊට පස්සේ අවතාවචර ධ්‍යාන ටිකක් විස්තර කරනවා. දැන් ඕක තමයි ඇරෙන්නේ සුත්තන්ත භාගනීය කොටස. ඒ කියන්නේ ඔය කතා කළේ සූත්‍ර බෙදන, ඒ කියන්නේ සූත්‍රයේ තුල ධ්‍යානයේ කතා කරන එක පරයයක් විතරයි. ඊට පස්සේ අභිධර්ම පිටකයේදී ධ්‍යානය බෙදන්නේ කොහොමද කියන එක ඊළඟට ආයෙ කතා කරනවා. චත්තාරේ ධ්‍යාන. ධ්‍යාන හතරයි. අරකටාකඩේ ධ්‍යාන පහකට බෙදලා බෙදෙන ක්‍රමය ගැන කතා කරන්නේ හැම වෙලාවකදීම සූත්‍ර න්‍යායට අනුව මෙතන කතා කරන ධ්‍යාන හතරයි. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. සත්ත කතම පඨම ධ්‍යාන විද බික්ක යස්මේ සමයේ රූපපත්‍ය මග්ගම් භාවේති. යම් කලෙක මේ සස මේ ශාසනයේ මහාතෙම රූපපත්‍ය මග්ගම් භාවේති. මේ මග වඩන්නේ මේ ලෝකෝත්තර දර්ශනීය පිරිස නෙමෙයි. ඒකයි මෙතන තියෙන වෙනස. රූපපත්තිය මග්ගම් භාවේති රූප භූමියේ ඉදීම පිණිස මේවා මඟ වඩන්නේ වෙනත් දෙයක් සඳහා නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ භවය කියන තැන වර්ණනා කරන්නට ඒක දුරු කරන්න පෙන්නපු තැනක මෙතන වඩන රූප භූමියේ පිණිස මේක වඩනවා. එතකොට මේක ඇයි මෙහෙම වඩන එක හරි කියන එකට තියෙන එකම විකල්පය වෙන්නේ එතන තියෙන සම්මාදිට්ඨිය නැතිනම් ප්‍රඥාව විතරයි. ඒ කියන්නේ යා මේක වඩන්නේ හුදෙක්ම චේතෝ සමතේ සඳහා මිසක නිවන සඳහා නෙමෙයි. මේ වඩන මඟ එයාට හේතු වෙන්නේ වෙන තැනකට යන්න. නිවන් දකින්න වඩන්නේ වඩන නිවන් දකින්න කරන භාවනාව එයාට හේතු වෙන්නේ රූප භූමිය පිණිස. මේ භව නිරෝධය කරන්නයි භාවනා කරන්න යන්නේ. භව නිරෝධය පිණිස වඩන භාවනාව හේතු වෙන්නේ කොහෙටද? එයාට රූප භූමිය පිණිස හේතු වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක නිවන කිව්වේ නෑ. ඒක නිසා තමයි ওই භාවනාව සහ ඔය ධ්‍යාන උපදව ගන්න ක්‍රමයේ තුන නිවන පණවන්න බෑ කියලා කියන්නේ. ධ්‍යානය කියන එක කවදාවත් නිවනක් නෙමෙයි ධ්‍යානයෙන් නිවන ගන්නත් බෑ. ඒක වෙනම නෝන වෙනම උපදවගත යුතු දෙයක්. ඒකම අර කියපු විදිහටම ප්‍රථම ධ්‍යාන උපසම්පද්ද විහෙරති පඨවි කසිනාන් තස්මයි සමේ පංචාංගිකං ඥානං හෝති විතක්කෝ විචාරෝ පීති සුඛං චිත්තස්ස ඒකග්ගතා ඉදං උචිති පඨම ධ්‍යාන විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානය කියලා කියනවා එතකොට මේකත් එක ධ්‍යානයක් ဒုတိ ය ධ්‍යානය කියනවා ඒ පට විකසින පට විකසිනයක් නේද මේක මුල් කරගෙන එක භාවනාවක් මොකක් කරේ මුල් කරගෙන ඉතින් යන්නේ අපි දැන් ඔය කතා කරේ ආනාපාන වල අරගෙන දැන් ඔය ඕක ඕනම කමටහනක් අරගෙන චතුත්ථ ධ්‍යානය උපදවන්න පුළුවන් කමටහන් තියෙනවා බැරි කමටහන් තියෙනවා හැම කමටහනකටම ඔය න්‍යායට අනුව අපිට බෙදන්න වෙනවා ඒක නිසා ඔක්කොටම සාධාරණ නෑ මේ පෙළ අනුවමයි භාවනාව මේ මේ කියන්නේ ධ්‍යානය කියන දේ මේ ආස්වාස් ප්‍රාස්වාස කය ජීවිතේ කරගත්තා කියලා දැන් පටවි කසිනේ වඩන කෙනාට එයාගේ මට්ටමින් අදාළ ලක්ෂණ ගන්න වෙනවා. අනික් කමතහන වඩන කෙනාට එයාගේ මට්ටමින් අදාළ ලක්ෂණ ගන්න වෙනවා. ඒ ඒ තැන. අවසරයි ස්වාමීනි දැන් ධානයක් වන්නොත් අපි මේ මේ සාසනෙන් පිට කෙනෙක් ධානයක් වන්නොත් එයාට පංච නීවරණ නැති වෙන අවස්ථාවක්. පංච නීවරණ නැති වෙනවා. ස්වාමීනි විචිකිච්ඡාවක් වගේ කෙනෙක් දැන් අපි තුමු සාසනෙන් පිට කෙනෙක් සාපන පිටිනේ කවදා දුර යනවා කියනවා සාපන පිටිනේ කොහොමද විචිකිච්ඡාව කියන එක නැති වෙන්නේ දෙයක් ඇති වෙන්නේ විචිකිච්ඡාව කියන එක දැන් අනුසය මට්ටම දුර වෙන්නේ නැහැ. එයාට පදංග ප්‍රාණය විතරයි. එයාට නැති වෙන්නේ ඒ හිත තුළ ඇති විචිකිච්ඡාව. ඒ කියන්නේ එයාගේ මාර්ගය ගැන විචිකිච්ඡාව එයාට දුර වෙනවා. එයාට මාර්ගය ගැන විචිකිච්ඡාව නැතිම කියලා ඒකෙන් කියන්නේ බුද්ධේකංකති ධම්මේකංකති සංඝේකංකති කියන විචිකිච්ඡාව දුර වෙනවා කියලා. ඒ විචිකිච්ඡාව ඒ විදිහටම තියෙනවා. හැබැයි එයාට එයාගේ මාර්ගය ගැන විචිකිච්ඡාව දුර වෙලා. විචිකිච්ඡාව කියන්නේ චෛතසිකයක් නේ. බුදුරජාණන් වහන්සේ ගැන අහලවත් නැති කෙනෙකුට විචිකිච්ඡාව තියෙන්නේ. එහෙනම්ත් මේ විචිකිච්ඡාව ඇති වෙන බුදුරජාණන් වහන්සේ ගැන අහපුවාට විතරක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන කවුරු හරි අහලම නැත්තම් ධර්මය ගැන අහලත් නැත්තම් සංඝයා ගැන අහලත් නැත්තම් ඒත් යාට විචිකිච්ඡාව තියෙනවනේ. එතකොට ඒ විචිකිච්ඡාව දුර වෙනවා මොකකින්ද එයාගේ මාර්ගය එයා කරන වැඩේ ගැන විචිකිච්ඡාව නැහැ. එයා එයා යම් කුසලයක් කරනවා නම් ඒ කුසලෙත් තියෙන විචිකිච්ඡාව නැතිකම. අපි නේද දන් දෙනවා. අපි දෙන දාණය තුළ අපිට විචිකිච්ඡාව නැහැ. ඇයි අපිට කර්මස්සගත සම්මාදිට්ඨිය තුළ මේ කර්ම විපාකේ අපිට එනවා කියන එක තුළ ඔන්න අපිට විචිකිච්ඡාව දුර වෙන මට්ටමක් තියෙනවා. ඒක නිසා විචිකිච්ඡාව දුර වෙනවා මිසක අර විචිකිච්ඡාව කියන එක අර මට්ටමින් විස්කම්බන වශයෙන් නෙමෙයි සමච්ඡේද වශයෙන්ම සම්පූර්ණ ප්‍රහාණයකට ලක් වෙන නෙමෙයි. තදංග වශයෙන් ප්‍රහාණ කරන කරනකොට ඒක විස්කම්බන වශයෙන් එහෙට මෙහෙට කරලා පෑදුනා. එච්චරයි. හැබැයි ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන්කම එයා ළඟ තියෙනවා. මොකද ඒ පංච නීවරණ ධර්මම අපිට ඇති වෙන්නේ රූපයත් එක්ක පනවන. රූපය රූපේ කියන මට්ටමෙන් අපි ගන්නම රූපයත් එක්ක බැඳිලා අපිට පවතින්නේ. එතකොට ද්විතිය ධ්‍යානයේ නැවත බෙදෙනවා රූපපත්‍ය මග්ගම් භාවයේදී විතක් ਵਿਚාරානම් රූප සමා විතක් ਵਿਚාර දෙක විපසමනය කරලා පීති සුඛ ඒකබ්බතා සහිත ද්විතිය ධ්‍යානයේ වාසය කරනවා මේක තමයි ද්විතිය ධ්‍යානයේ ඒකට එක්ක යෙදලා තියෙන අනිත් යන්තාවක් දහම් කොටසක් තියෙනවනම් ඒ ටිකට කියනවා ඥාන සම්ප්‍රයුක්තයි කියලා. ඊට පස්සේ පීතිවාච විරාග මේ යම් කෙනෙක් සතරගතමන් තතිය ධ්‍යානං මොකද එතන තෘතිය ධ්‍යානය කියලා කියන්නේ යම් භික්ෂුවක් රූප උප්පත්තිය රූප උප්පත්තිය පිණිස මඳ වඩනවා මේ පීතියච විරාග හැම වෙලාවකදීම පීතිය සහ විරාගයෙන් යුක්ත උපේක්ඛා සති උපේක්ෂාව සහ සිහිය යෙදෙන තෘතිය ධ්‍යානය උපදෝදෙන වාසය කරනවා තස්මය සමයේ ද්වාංගිකං ධ්‍යානං හෝති සුඛං චිත්තස්ස ඒකග්ගතා අංග දෙකකින් යුක්ත ධ්‍යානය තියෙනවා අංග දෙකකින් යුක්ත ධ්‍යානය කියලා කිව්ව හැම වෙලාවකදීම ප්‍රීතිය සහ සුඛය කියන තැන සුඛං චිත්තස්ස ඒකග්ගතා එතන සැපෙහි සිත ඒකාග්‍රගත වෙලා තියෙනවා ඒ සැපෙහි සිත ඒකාග්‍රගත වීම නිසා සැපේ ගණන් ගන්න නැති වෙනවා ඒ කාරණාව ටිකක් විශේෂ කාරණාවක් වෙනවා සුඛං චිත්තස්ස ඒකග්ගතා. එතන තියෙන සැපයම සිතේ ඒකග්ගතාවයයි කියන්නේ. දුවංගිකං ජහනං හෝති. අංග දෙකකින් යුක්ත ධ්‍යානයයි පනවන්නේ. ඒ තමයි පීති සුඛ කියන දෙකම පනවනවා. නැත්නම් පීති පීතිය සහ ඒකග්ගතාවය කියන එකම පනවනවා. එතන ඒකග්ගතාවය පනවන හැම වෙලාවකදීම සුඛයයි ඒකග්ගතාවයයි කියන එක එකම තැනින් අරගෙන. ඒක පනවනවා. සුඛං චිත්තස ඒකාග්‍රතාව. සැපේමයි හිතේ ඒකාග්‍රතාවය. සැපේහි හිත සමාධිය, සමාධිය සැපේහි. එතකොට මේ දෙක එක මට්ටමේම පවතිනවා. හදේ තියෙන පාසාන ගැන කතා කරනවා වගේ. එතකොට මොකද චතුත්ථ ධානය කියලා කියන්නේ? ද්වංගිකං ඥානං හෝති උපේක්ඛා චිත්තස ඒකාග්‍රතාව. අංග දෙකකින් උප ධානය තියෙනවා. එයාට අංග දෙකකින් මොකක්ද අංග දෙක? එයාට උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය තියෙනවා. එතකොට මේක මේ සිහිය කියන දේ මෙතනට යෙදලා තියෙනවා. ඒක නිසා එයාට චතුත්ථ ධ්‍යානය ලැබගෙන වාසය කරනවා. ඊට පස්සේ මේ විදිහට බෙදලා නැවතත් ආපහු නැවත නැවතත් ප්‍රථම ධ්‍යානයේ එක එක ආකාරයකට බෙදලා පෙන්වනවා. ඔකදී මම විශේෂ තැන විතරක් ගන්නම් අනිත් කොටස් ටික අතහැරලා ආපහු ධ්‍යාන හතරයි කියලා බෙදලා තත්තකතම පඨම ධ්‍යානම කියලා බෙදලා යස්මින් සමේ ලෝකෝත්තරං ධ්‍යානං භාවේති. යම් කෙනෙක් ලෝකෝත්තර ධ්‍යානය වඩනවාද කියලා අහලා ලෝකෝත්තර ධ්‍යානය විස්තර කරන්න ගන්නවා. ලෝකෝත්තර ධ්‍යානය විස්තර කරන්න කලින් විවේකයක් කරගෙන ඉන්නකෝ. විවේකයක් කරගෙන යන කාරණා තුල පිටිය විශේෂ විස්තර ටිකක් තියෙනවා.